ගයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 103 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ සම්බන්ධයෙන් මම හඳුන්වා දීමක් කරපු නිසා අද ඒ සඳහා වේලා ගන්න නැතුව ලිඛිත ප්‍රශ්න වලින් අපේ සැසිවාරයේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරයේදී ආරාධනාව මතක් කරනවා වෙන කාට හරි සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒක ඉල්ලීමක් කරන්න නැත්නම් අත උස්සන්න. එතකොට අපි යත්තන්ගේ අවස්ථාව ලබා දෙනවා ලැබෙන ඉද ප්‍රස්තාව අනුව. කෙසේ නමුත් සතිವಾರය ආරම්භ කිරීම සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. මම උපාසක මහත්තයා ඉල්ලා සිටිනවා කරුණාකරලා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මා ආධුනික භාවනා යෝගීෙක්මි. මා සක්පන් භාවනාවේ යෙදෙන අවස්ථාවලදී පාදයේ භූමිය සමග ගැටෙන විටදී මගේ බෙල්ලෙන් ඇට මිදුළු වදිනවා වැනි යමක් දැනේ. තවද පිම්බීම හැකිලිම කරන විටදී හුස්ම ගැනීම තොල් ළඟටද පිට කිරීම දකුණු නාස් පුහරයටද දැනේ. එවැනි අවස්ථා 25ක් පමණ එක දිගට කළ හැක. මාහට මෙම අවස්ථාව පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊයේ මුල් ප්‍රශ්න වලට වැඩි ප්‍රශ්න ටිකක් ප්‍රායෝගිකව ලියලා තියෙනවා මූල කර්මස්ථානය පිළිබඳව යම් ප්‍රමාණයක විස්තර සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ විශේෂයෙන්ම වාඩි වෙලා ආනපානෙ බලනකොට ආනපාන වාර 25ක් විතර බලන්න පුළුවන් කියලා තියෙනවා. ආයිතේ ඒක හොඳට අහන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. හිත අරමුණට ගිහිලා තියනවාද? අරමුණේ විස්තර දක්නාසුළු ලෑස්තිය සූදානම් යෑම තියනවාද? ඊට පස්සේ ඒක වාර්තා කරන්න හැටි දන්නවද කියන කාරණා ටික මේකෙන් පිරිමහැනවා අංග සම්පූර්ණ නැති වුණාට. ඉතින් ඊට පස්සේ පිරිසුදු කිරීමක් නෙවෙයි කරන්නේ මේ අණුව ඉදිරිය කොහොමද බලන්න කියලා අහුවොත් දැන් දාල වශයෙන් Taman දන්නවනම් කරදරයක් නැතුව ආනාපාන හිත දැම්මොත් මට වාර 25ක් විතර යන්න පුළුවන් කියලා ඒ 25 30 කරගන්න මම මොකද්ද කරන්න ඕන 30 35 කරගන්න මම මොකද්ද කරන්න ඕන කියලා අර ඇති කරගත්ත එකලස මූණට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙන්න වෙන්න කෙලස් වීති වාර අඩු වෙනවා ඒකට මේක ගන්නවා අපි මේ ආනාපානයත් එක්ක මුහුණට මුහුණ දාලා ඉන්න එක නික්ලේශී අවස්ථාවක් කියලා ඒකෙන් හිත පිට ගිහිල්ලා හිත කරදර ගන්න හැම එකක්ම කෙලෙසයක්. ඒ නිසා අපිට දැන් නික්ලේශී චිත්තක්ෂණ උපේන හැටි බුදුන්ට පිහිට වෙන්න ධර්මයට පිහිට වෙන්න ලැබිලා තියෙනවා. දැන් අපේ අනුග්‍රහය තියෙනවනේ මේ 25ක් චිත්තක්ෂණ නැත්නම් 25ක් අපි කියමු. චිත්තක්ෂණ නෙමෙයි ආනපාන වාර කියලා. ඒක 30ක් කරගන්න මගේ සාමාන්‍ය දැනුම සහ කැපකිරීම කොච්චර මට යොදන්න පුළුවන්ද? සක්මන් කරනකොටත් වම තියෙන වාරයක් පාසා දකුණු තියෙන වාරයක් පාසා ඒ බෙල්ලේ ඇට්ලස් කෂේරු කාවට දැනෙනවා මේ කම්පැනි ඒක පටන් අරගන්නේ පතුලින් ඒක තමයි සම්ප්‍රේෂණය වෙන්නේ ඉහළ මේ හිස් කබල දක්වාම ඒ මොක වුණත් ඒක ප්‍රායෝගික දෙයක් නං ඇත්ත සිදුවෙන දෙයක් නං එහෙම තක්මන් කරනකොට ඒ බව දැනගෙන ඒකට සාක්ෂි අස්පන අපිට ඇද්දුරු සාක්ෂි තියාගෙන සක්මන් පියවර කීයක් යන්න පුළුවන්. ඒක මේක ලියවිලා නැහැ. අපි හිතුවොත් පියවර 10ක් 15ක් යන්න පුළුවන් කියලා. ඉතින් අපි හිතත් එක්ක පින්තෙන්ඩු වෙන්න ඕනේ, යාප්පු වෙන්න ඕනේ. පියවර 20ක් යන්න මම මොකද්ද කරන්න ඕනේ. ඊට පස්සේ දවසක අපිට පුළුවන් වෙයි මේ කොනෙන් පටන් ගත්තාම එහා කෙළවරට යනකම් දල වශයෙන් සක්මණේ සතිය පවත්තන්න. එතකොට හැරිලා එනකොට ගිනිච්ච සතිය කඩා ගන්න නැති වෙන්න හැරෙන වෙලාවේදී උපයාගත්ත මේ සතිය බිම දාගන්න නැති වෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවන්න ඕන. ඒක දීක්මන් කරන්නත් එපා, කලබල වෙන්න යන්නත් එපා. දැනට උපේලා තියෙන එක මීට වැඩිය ටිකක් වැඩිවර කර ගැනීම සඳහා, දික් කර ගැනීම සඳහා නැත්නම් නික්ලේශී නිර්මල අවස්ථාව දික් කර ගන්නවයි කියලා කියන්නේ හිතට එන බාහිර කෙලෙස්, හිතවිලි, ශබ්ද, වේදනා ඉබේම පිටු දකිනවා. ඒක ඒ පක්ඛන්දන පරිච්ඡාග කියන දෙක එකවර සිද්ධ වෙන්නේ අරමුණට බැසගත්තොත් කාගෙන ගියොත් පක්ඛන්දනය කෙරුවොත් ගිලී ගත්තොත් අනිකුත් බාහිර බාහිර අරමුණු ඉබේම පරිත්‍යාග කරා වෙනවා ඒව ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා මේක වැඩි වේලාවක් ඉන්න අපි උදව් කරන්න කරන්න හිත කෙලසෙන ගති වලින් කෙලස් වලින් අයින් වෙනවා ඒතර ශිල්පයක් ඉගෙන ගන්නවා ඒ ශිල්පය හරහා අපි බලනවා පුළුවන් තරම් ඒ නිර්මල අවස්ථාව, නික්ලිෂ අවස්ථාව වැඩි කරන්න. ඒක තමයි ඒක පැහැදිලි කිරීමක් නෙවෙයි මෙතන මම මේ කරන්නේ. ඊගාවට කරන්න තියෙන දේ පිළිබඳව ඉඟියක් ලබා දෙන එකයි. ගෞතම සාමිනවහන්සේ ගිහියන් වන අපට බොහෝ විට භාවනාවේ යෙදී හැක්කේ රාත්‍රී කාලයේ නිවසේ තම කාමරයේ තුලදී එවිට සක්මන් භාවනාවේ යෙදීම එකතැන සිටගෙන මම තබනවා දකුණ තබනවා යයි මෙනෙහි කරමින් පාදයන් ඔසවා බිම තැබීම සුදුසුද යන්න පැහැදිලි කර දෙනමින් කාර්නිකෝ ඉල්ලමි ඔබ වාසයට දරුවා. අපි මෙවට සාමාන්‍යයෙන් යෝග ව්‍යායාම කියලා කියනවා. යෝග ව්‍යායාම කියලා කියන්නේ ශරීරයේ අසමබර දවසක් ගත කරපුවාම ඒ අසමබරතාවය නැතිකරන්න අනිත් පැත්තට ශරීරයේ ඒ ආසනයේ ඉරියව්ව ව්‍යායාම ලැබල දෙන එකයි සාමාන්‍ය යෝග ව්‍යායාම වල කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් ඇත්තටම කියනවනම් මේ ප්‍රශ්නේ තදින්ම බලපානවා තරුණ කාන්තාවන්ට තරුණ පිරිමි අයට එච්චර බලපාන්නේ නැත්තේ නෑ මොකද සක්මන් කරනවා දකින්නට හුඟ දෙනෙක් කවදාකවත් තරුණයෙක් හෝ තරුණියක් භාවනා කරනවා කියලා පිළිගන්න තරම් අපේ සමාජයේ කරුණාවන්තනය හරිම ක්‍රූරයි. ඕන කඩප්පුලිකමක් කෙරුවොත් නම් පිළිගන්නවා. භාවනා කරනවා කිව්වොත් අම්මල තාත්තලා ඉඳලා සියල්ලම වෛර කරනවා. ඒ නිසා ඒක හැංගිලා කරන්න තියෙන දෙයක්. මම දන්නවා මොකද මම ඒකේ ඊටාම දක්ෂ කෙනෙක් නිසා. තරුණ වයසේදී කරනකොට මම දන්නවා හැම කෙනෙක්ම අඩු ගානේ අවචාවට ලක් කරනවා. එහෙම නැත්නම් පහත් කළ සලකනවා. දෙක සක්මන්ට ඉඩ ඕනේ. ඉතින් මේ කාරණා නිසා අපිට සක්මන් කරගන්න හම්බ වෙන්නේ ඒ වෙනුවට පුළුවන් ඔය මේ එක තැන දුවනවා වගේ වැඩක්. එහෙම නැත්නම් මේ වාඩි වෙලා මේ අතුල්පතුල් ටික පරියන්කේ වල හොඳට සම්බාහනය කරන්න එක පතුලකට විනාඩි 5ක් අරගන්න අනෙක් පතුල සම්බාහනය කරන්න අත් දෙකක් සම්බාහනය කරන්න. කරලා බලපුවාම ඔය මේ පොළවේ පය තියෙනකොට වෙන්නේ සම්බාහනයක් තමයි. සරුවචනස අපිට උගන්වලා තියෙන්නේ ඔය ශ්‍රේෂ්ඨ ක්‍රමයක්. කිසිම තාක්ෂණික නමක් දාන්න නැතුව රළු පොළවේ ඇවිදින්න කියලා වැලි පොළවේ මොකද තනි පොළවේ ඇවිදිනකොට මේ ලේ වකේ කවදාකවත් පොළවේ වදින්නේ නැහැ. සපත්තු සිරුපු දානනකොට ලේ වකේ වදින්නේ නැහැ. වැලි පොළවේ යනකොට අර වැලි කැට මේක කිසි කවනවා. ඒකෙන් තමයි මේ වැල්ලේ ඇවිදිනකොට වදින මේ ලේ වකේ තමයි බඩ හා සම්බන්ධ ආකල්ප ආවේග හා සම්බන්ධ කොටස තියෙන ඇඟේ. ඉතින් අපි ආතතිගතව ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලේ වකේ කවදාකවත් පොළවේ වදින්නේ නැහැ. පොළවේ වදිනකොට ඒ අර තියෙන ආතති යම් ප්‍රමාණයකට දුර වෙනවා. හිතන්න පුවක් ගහක් නගින මිනිසෙක්, පොල් ගහක් නගින මිනිසෙක් වැඩියෙන්ම ව්‍යායාම කරන්න මේ ලේවකේ. ඉතින් ඒක ධක්මනේදී අර වැලි පොළවේ වැදීම නිසා සිද්ධ වෙනවා. දැන් සරුවච්චන් වහන්සේ සුපතිට්ඨිත පාදයි. සරුවච්චන්සේට ලේවකයක් නැහැ. ඒ නිසා සරුවච්චන්සේ පොළවේ තිබ්බට පස්සේ කකුල කදාව ලෙසායමක් නැහැ. සුපතිට්ඨිතයි. ඒ සුපතිඩිතකම කියලා කියන්නේ සීලයක ආනිසංශ පෙර ආත්ම බර ගානක සීලේ රැකපු නිසා සුපතිඩිත පාදෝ ගිය තැන කල්ල හිටනවා. අපේ තියෙන දුර්ලකම් තමයි මේ පතුල සම නැහැ. කාගව සම නැහැ. මනුස්සයන්ග කාගව සම නැහැ. ඒ හේතුව ඒ නිසා පයිලෙසනවා. කොහොම හරි සපත්තු සිරුමේ දෙමිල්ලෙන් අපි පුදුමාකාර පසුබෑමක් පසුබෑවා මේ අලුත් තාක්ෂණය නිසා. තරවතන සින්න කාලෙත් හංසපත්තු පාවිච්චි කරන්න අනුදැනව දරලා තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න 45 අවුරුද්දක් බුද්ධ කෘත්‍ය කරපු මාගේ සරුවච්චන් වහන්සේ සෙරපු දෙක පාවිච්චි කොට නැත. අවුරුදු 45. ගිහිලා තියෙනවා හැම තැනම. ඒක නිසා හැම වෙලාවෙම මේක සම්බාහනය වෙනවා. ඒ වගේම සරුවච්චන් වහන්සේ වස් කාල ඉවර වෙලා දීර්ඝ ගමනකට සැලසුම් කරනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ නැතිලු මම මේ සැරේ මාස 8ම ඇවිදිනවා මාස 9ම ඇවිදිනවා කියන්නේ නැහැ කට්ටිය ලැහැස්සලා ඉන්න එකයි තියෙන්නේ. හැබැයි ආනන්ද ස්වාමීන් දන්නවලු වස්සම් පවාරණයට කිට්ටු කරලා වැඩියෙන් සාරවත් chance සක්මන් කරනවා නම් ඒ කියන්නේ දීර්ඝ ගමනකට කය ලෑස්ති කරනවා. බත් පිටු දෙක තුනක් වැඩියෙන් වළඳනවලු වෙනදාට වැඩිය. සක්මන් කරනවා. එතකොට ආනන්ද ස්වාමීන් දන්නවා මේ ඇඟ සූදානම් කරනවා ඒ දුෂ්කරතාවයකට දීර්ඝ ගමනකට. ඉතින් ඒක නිසා අපිට මේ පොඩ්ඩක් වැඩ කරන්න බැරුව හතියෙන්නේ මොනම වැඩපාසු උෂ්ණත්වය වැඩි වෙච්ච ගමන් ඉන්න බැරි බඩගින්නක් වැඩි වෙච්ච ගමන් ඉන්න බැරි මේක හුරු කරලා නැහැ. ඒ හුරු කරන තියෙන අපි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේදී දෙන විටමින් B12 එක. විටමින් B12 එක දීපු ගමන් උෂ්ණ තැනක ඉඳලා උෂ්ණ සීතල තැනකට ගියාට ඇඟ දරනවා. අලුතෙන් විස බීජයක් එනවනම් ඇඟ ලෑස්ති. බුදුහාමුදුරන්ගේ විටමින් B12 එක තමයි සක්මන. ඕක නැති නිසා තමයි අපි මේ අද සිංහලයට කොන්ද බලන්නේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ තිබුණත් මේ පහුගිය ටිකේ ඔය මම දැක්කා ඔය ගෝඨාභය මහත්තයා පිටින් සිද්ධ වෙන්න වැලිසක් මං හදුවා. ඉතින් අපේ කට්ටිය කික් සබතු දාගෙන තමයි සක්මන් කරන්නේ. හයියෝ කියලා හිතනවා මේ මොන මගුලක් වෙලා තියෙනවද කියලා මේ සිංහලයට. ඒක දකින්නකොට හිතෙනවා මුන්ගේ අම්මා අප්පගේ සල්ලි වේදන් කෙරුවත් ඔය වගේ සක්මනක් හදාගන්නත් බෑ. හදපු එකටවත් සපත්තු සෙරපු දාගෙන ඉදී. ඉතින් ඌ හොඳ නෑ අප්පා කියන්න කොළඹ හාදියොත් ඉන්නවා මේ ඒක නිසා කවන්නේ මේ කොසල් රජුරන්ගේ පය පලන්න සිද්ධ වුණේ අන්තිමට වැලිමඩුවක පයින් ගිහලා සපත්තු දාගෙන ගිහිල්ලා. අන්තිම වෙලාවේ ලේ කකුල් පළලා ලේ දැම් මේ ලුණු දැම්මනේ. අහලා තියෙන ඇති මං දන්නේ කට්ටිය. අජාසත් රජුරෝ කෙරුවනේ වැඩි. ඒ බිම්බිසාර කොසල් ඔව් බිම්බිසාර රජුරෝ සමා වෙන්න නෑ. බුද්ධාගංකාරයෝ හින්දා මාත් බේරෙනවා. ඉතින් ඒ හේතුව කියන්නේ මේ වැලිමඩුවක සපත්තු සරුපු දාගෙන ගිහිල්ලා. ඒ කියන්නේ පූජනීය ස්ථානයක සපත්තු සරුපු දාගෙන ගිහිල්ලා. ඉතින් ඒක නිසා මෙව ක්‍රමයෙන් අපෙන් අයින් වෙනවා. අයින් වෙන්න වෙන්න බ්ලඩ් ප්‍රෙෂර්, අයින් වෙන්න වෙන්න දයිවැඩියාව, අයින් වෙන්න වෙන්න heart attack. ඉතින් පොලිමේ ඉන්නවා අර ස්පිරිතාලේ මේ ස්පිරිතාලේ ගිහිල්ලා මොකක්වත් ඕනේ මේ මේ පින්නපාතේ ඇවිල්ලා යනවා නම් උඩින් ඉඳලා පල්ලෙහාට 3 4 දිනක් මට කියලා තියෙනවා අහම්බෙන් වගේ ආවේශ වහන්සේ යනකොට ඩයබටික්ස් නැහැ. ඕක දහසට කිලෝමීටර් දෙකක් විතර ඉහළ පහළ යනවා. ඒකත් ඒ වැලි පොලෝක කරනවා නම් සපත්තු සිරු පුරුදු කරන හොඳයි. ඉතින් මේ කියලා තියෙන එකනට ඉතින් මේවා කියන්න හොඳ නැහැ. මොකද මෙයාට ඉඩ නැති එකන. ඒකට කරන්න තියෙන විකල්පය තමයි එක්ක යෝග ව්‍යායාමයක් හොයාගන්න. හැබැයි ඒක හරියට දැනගන්න ඕනේ. ඒ තමන්ගේ ශරීරයට ගැළපෙන ව්‍යායාම. ඒ හොඳම ව්‍යායාම වශයෙන් කියන්නේ ශීර්ෂාසනයයි සරුවාංගාසනයයි. ඒ දෙක ටිකක් අමාරුයි. එතකොට මුළු ඇඟම අනිත් පැත්ත හරවන. අපි මේ ඉන්න ක්‍රමයට ගුරුත්වාකර්ෂණයට අපේ සම්පූර්ණ නුහුරට හිටලා තියෙනවා. නිදා ගන්නකොට සම්බර වෙන ඔළුවෙන් හිට ගන්න පුළුවන් නම් වරින් වර මේ තියෙන විෂමතා අඩු වෙනවා. ඉතින් ඒක සීල් සාසනයේ සහ සර්වංගාසනයේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වාඩි වෙලා හොඳට මේ අතුල්පතුල් සම්භාහනය කරන්න. ඒකට Tamanටම තේරෙයි. සමහර තැන් තදයි, සමහර තැන් මෙලකයි. ඒ මෙලෙක් තදකම් එන්නේ ඇතුළත ඉන්ද්‍රියන්ගේ විෂමතා. එහෙම කරලා වාඩි වුණාට පස්සේ සක්මනකින් ගන්න සක්මන පැයක් කරන වාසිය ගන්න පුළුවන් පැය කාලක් විතර වාඩි වෙලා තමන්ගේ මොකද්ද මේ පාතුල් විශේෂයෙන්ම කියනවා පතුල් කරන්න කියලා. හැබැයි අතුල් පතුල් දෙකම කරනවා නම් දැන් හොඳක් වෙලා තියෙන දැන් අවුරුදු 10ක් විතර ඇතුළත ලංකාවේ කීප පොලක් තියෙනවා. ඒ අතුල් පතුල් සම්භාහනය කරන එක යන්නේ ටිකක් සුකෝපභෝගී තාලෙට එයාපෝට් එකේ තියෙනවා. කොළඹ කීප පොලක මම දැක්කා දැන් ඒ සම්භාහණය කරනවා. තායිලන්තෙට ගියොත් ඕනම ප්‍රසිද්ධ ස්ථානක ඉස්සරහා විශාල ටෙන්ට් එකක් ගහලා මසාජ් කිරීල කරනවා. ඒක ටිකක් මුදල් උපයන තංචාරක ව්‍යාපාරයට බර කාම පැත්තට බර විදියකට යන්නේ. බුරුමෙත් ඒ ක්‍රමේ තියෙනවා. ආගන්තුකෙක් ආවොත් කළ යුතු ප්‍රධාන උපස්ථානයක් තමයි ඒ ආගන්තුකව සම්බාහනය කරන්න ඕනේ. එක එක ක්‍රම තියෙනවා. ඉතින් අපේ තියෙන එකේ අපි කරගන්න තියෙන්නේ සක්මන. සක්මන බැරි නම් වාඩි වෙලා ඉන්නකොට පුළුවන් තරම් අතුල් පතුල් ටික සම්බාහනය කරන්න. එතකොට යම් ප්‍රමාණයකට පරිමහ ගන්න පුළුවන්. පිනත් ස්වාමීන් වහන්සේ භාවනා කරන විට කායික වේදනාවක් දැනෙන විට වේදනාව සිදුවන ආකාරය ගැනයි සිහි යොමුවන්නේ. භාවනා අරමුණෙන් හිත පිට ගියාට සිහිය තිබෙන්නේ වේදනාව කෙරෙහිය. එය නිවැරදිද? එවන් වේලාවක නිවැරදි ආකාරයෙන් සිතුවිලි පවත්න්නේ කෙසේද? දෙක මෙවන් වේදනා මේ තරම් කියපු ප්‍රශ්න තුනක් මතු කරනවා. එක තමයි වේදනාවක් නැතිකොට මූල කර්මස්ථානයේ පේන හැටි කියන්න කියන එක තමයි මගේ එකම අවංක බගෑවත් යටහත් පහත් ඉල්ලීම. ඒක කරලා නැහැ. වේදනාව එනකොට වේදනාව ගැන විස්තර කතා කරනවා. මොකද වේදනාව එන්නේ ඉස්සලා පොඩ්ඩක් වෙලා තියෙනවනේ කාට නමුත් ඒ වෙලාවදී ඒක නොලියවීමෙන් මේ මාව අවුස්සනවා. මාව කෑ ගස්සනවා. මෙච්චර කිව්වත් මේ කාරණාව තේරුම් ගන්න. දෙක වේදනාව ආවට පස්සේ හිත පිට ගියාට වේදනාව කෙරේ සතිය පවත්නවා කියන්නේ. අරමුණෙන් හිත පිට ගියා කියන්නේ මේ අදහස් කරන එකෙන් පැටල බලගෙන තේින්න තියෙනවා මේ සතිය සඳහා ඒ අරමුණම තියෙන්න ඕන කියලා වගේ වැරදි මතයක්. එහෙම එකක් ඕනේ අපිට අරමුණ මොකක් වුණා සතිය පිහිටවන්නයි ඕරලා තියෙන්නේ. ඒකදී ඕනනම් උනන්දු වීම සඳහා කියන්න බලන් අරමුණු මාරුවේදී සතිය පිහිටුවන එක අරමුණු මාරු නොවි පිහිටවන සතියට වඩා හොඳ ශක්තිමත් සෙල්ලක්කාර සතියක්. එනිසා මාරුවේදී සතිය තියෙනවා නේද චෝදනාවක් කරගන්න එපා. එතකොට කොහොමද හිතවිලි පවත්න්නේ කියලා තව ප්‍රශ්නයක් කරනවා. හිතවිලි පවත්න්න නෙවෙයි භාවනා කරන සතිය පවත්තන්න. එතකොට වේදනාව නම් දැන් පේන්නේ වේදනාව විස්තර ටික කියන්නේ එක කපනවා වගේද, පුච්චනවා වගේද, එක දනගද, පැතිරෙනවද, අනිනවා වගේද. ඉතින් වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න. ඒ මේ රචනාව පුරාවට ඒ ස්වභාව ලක්ෂණ පිළිබඳව අවබෝධය ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ගති පිළිබඳව අවබෝධය ඇවිල්ලා නැහැ. භාව පිළිබඳ අවබෝධය ඇවිල්ලා නැහැ. සටහන් ආකාර පිළිබඳ ඇවිල්ලා නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ පේන වෙලාවක් ගැන වචනයක්වත් කියලා නැහැ. ඒක පිළිබඳ කිසිම සටහනක් ආකාරයක් ගතියක් නිමිත්තක් ස්වභාවයක් පෙන්නලත් නැහැ. ඉතින් වේදනාව කිව්වට මේව ගම්මැදි හැලී. වේදනාවක් කියනවනම් මේ වේදනාවට අනිනවා වගේ වේදනාවක්. පුච්චනවා වගේ වේදනාවක්. කපනවා වගේ වේදනාවක්. දීර්ඝ මිරිකනවා වගේ වේදනාවක්. එක තැනක වේදනාවක්. පැතිරෙන වේදනාවක් කියලා ඒකේ වැටහෙන භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති සටහන් ආකාර ටික විස්තර වෙනවනම් ඉතින් බොහෝමත්ම ඉක්මන් භාවනාය දියුණුව. එච්ච මේ ප්‍රශ්න ලියුව එක්කනට මගේ මේ ප්‍රකාශ වලින් පස්සේ කැමැතිද එකතුකරනද වේදනාව වෙන්න ඉස්සලා කොහොමද අරමුණ මූල කර්මස්ථානයේ පිළිබඳව ස්වභාව ලක්ෂණ කොහොමද කියලා කියන්නේ මම තියෙනවා. මේක දෙවෙනි කොටසකුත් තියෙනවා සාරණාන්ත. නෑ පළවෙනි කොටස තියෙන්නේ ඇදලා ගමු. ඒ ප්‍රශ්න ලියපෙන්න කැමතිද මේ මේ කට්ටියත් එක්ක අපි යන්න එපා මේ ගමන. ඒ නිසා එක්කෙනෙකු දෙන්නෙකු තියා හිත රිදේ කරන්න දෙයක් නැහැ. කැමතිද අත උස්සන්න පළවෙනි කොටසදීම ওই වැරදි තුන තියෙනවනේ දෙවෙනි කොටස නොබල විසි කරන්න වෙන්නේ. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ගැන බලන්න එපා. පටන් ගන්නකොට පෑන තියෙනකොටම ලියන්න මගේ මූල කර්මත්තන්න මෙහෙමයි මෙනේ කිරීමයි වැටුනේ මෙහෙමයි. ඒක කිව්වනම් මම හෙට උදේ වෙනකන් හරි අහගෙන ඉන්නවා. ඒක නැතුව අනේ මූල කර්මත්තන්න ඉන්නකොට මට වේදනාවක් ආවා. ඒ කියන්නේ ඉතින් යන්නේ කොහෙද මල්ලි පොල්. ඒ නිසා දෙවෙනි කොටසට මට යන්න හිත දෙන්න නම් පළවෙනි කොටසට පිළිබඳව කවුරු හරි උසාවි කුඩුවට නගින්න ඕන. මම ඒකට හරස් ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් විසිකර නඩු විසිකරුවා ගියා. ඊගාව නඩුවට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සාමාන්‍ය ඇවිදින වේගයෙන් සක්මන් කරන විට පාදයේ ඔසවන විට සැහැල්ලු භාවයක් පය පොළොවට වදින විට තද භාවයක් දැනේ. මෙය පාදයේ පොළොවට ස්පර්ශවන ස්ථානයට හිත යොමු කරන විට පැහැදිලිව දැනේ. මෙලෙස සක්මන් කරන විට යටි කයට හිත යොමු කළ විට බයිසිකලයා පාගනවා මෙන් නොනවතීම සාමාන්‍ය වේගයෙන් සක්මන් කළ හැක. හිත විසිරෙන්නේ නැත. සිතට සතුටක් මෙන්ම කයට සැහැල්ලුවක් දැනේ. මෙලෙස පෑ භාගයක් පමණ සක්මන් කළ හැක. පසුව වම දකුණ හොඳින් මෙනෙහි කිරීමට හැකි වූ විට ඔසවනවා, ගෙන යනවා, තබනවා ආකාරයෙන් පාද දෙකම මෙනෙහි කෙලිමි. එවිට වේගය අඩු වේ. ඔසවන ගෙන යන විට පාදයේ සැහැල්ලු භාවයක් පාදයේ තබන විට තද භාවයක් පාදයට දැනේ. මේ ආකාරයෙන් සක්මන් භාවනාව කරමි. වැඩිදුර උපදෙස් පතමි තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙනවා ඒ විදිහට සක්මන විස්තර වශයෙන් බලනකොට හැල්ලුවක් පහසුවක් දැනනවා කියලා අහගෙන ඉන්නකොට මටත් දැනෙනවා ඒක. විස්තර හරියට කියනවනම් භාවනා කරනකොට ඒ අරමුණු අරමුණ විස්තර කියන්න යනවනම් ඒක ඒ කෙනාගේ භාවනා නෙවෙයි මානවයාට කරන සේවයක් මේ. භාවනා කරනකොට ඒ අනිවාර්යෙන් භාවනාවේදී ඒ විස්තර බලන්න දන්න කෙනාට අම්මගෙන් බීපු කිරි වලට වැඩිය ඒක කිරි රහනේ මේක ධර්ම රසය කියන එක තේරෙනවා. ඒක බුරුම් භාෂාවෙන් ඒසොන්ස් කියන්නේ ධර්ම ඕජාව වැටෙන්න පටන් ගන්නවා. පය තියෙන තියෙන වෙලාවේ මට ඒක තද ගතිය වැටෙනවා. ඕසෝනකොට සහැල්ලු ගතිය වැටෙනවා. එතකොට දන්නවා හිත පිට ගිහිල්ලා නැහැ. මේ වැටෙන දේ තමයි මුළු ජීවිතේ කරපු ලොකුම පිංකම. ඒක ලියන්න ඕනේ මම ලිව්වා. ওই ටික දන්නවනේ. ඉතින් ඊටු ටික කියලා දෙනක බොහොම ලේසි. ඉතින් එතකොට සතුටක් ඇති වෙනවා. මේ කියන බණ ඇහිලා තියෙනවා. ක්‍රියාවත් කරලා තියෙනවා. ඒ ක්‍රියාවත් කරලා හරියක ලියන්නත් ගන්න. ඒක එක්කෙනෙක්ගේ ජයග්‍රහණයක් නෙවෙයි මුළු මුළු මුළු මුළු භාවනා මුළුල්ලෙම ජයග්‍රහණයක්. ඒකට අහගෙන ඉන්න කෙනාට හොඳට සාන්තියක් දැනෙනවා කරන කෙනාට. එතනම දැනෙනවා අහගෙන ඉන්නකොට කෙනාට දැනෙනවා. ඉතින් මේකෙදි තව ඩිංගිතක් ඉස්සරහට විස්තර කියනවා නම් මෙතෙන් අපි එක්කනට අපි හිතන පය තියෙනකොට තද ගතිය දැනෙනවා නම් දැන් පයයි පොළවයි ගැටෙනකොටනේ තද ගතිය වැටෙන්නේ. එහෙම නැත්නම් පය නිකන් මෙහෙම ආසේ අහසේ තියන්න තද ගතිය වැටෙන්නේ මේ ගැටෙන ස්පර්ශ දෙකේ පෘෂ්ඨ දෙකේ තද ගතිය තියෙන පොළවේද පයේද කියලා අල්ලලා කියන්න පුළුවන් නම් තව පියවරක් ඉස්සරහා. මේ ලියපෙකන කැමැතිද ඒ වගේ ඉස්සරහට ඔව් මයික් එක දෙන්න කවුරු හරි? තට්ටු කරලා බලන්න. තට්ටු කරලා බලන්න මයික් එක ඕන් කරගන්න. තට්ටු කරලා බලන්න තට්ටු කරලා බලන්න. ආ දැන් කතා කරන්න. ස්වාමීන් වහන්සේ දැන් পায় තියෙනකොට දැන් ඉස්සල්ලා විලුඹ දැනෙනකොට විලුඹ තියනවත් එක්කම විලුඹේ පොළොවට තද වෙනකොට විලුඹට දැනෙනවා තද ගතිය. එතකොට විලුඹද තද පොළොවද ප්‍රශ්න දෙක ගැටෙනකොට විලුඹ විලුඹේ තද ගතිය දැන්. ඒ කියන්නේ පොළොව මෙලකයි. එහෙම කියන්නත් බැස්සාරින්නංශ දැන් මම එක එක දිහා බලනකොට මම ස්පර්ශ වෙන ස්ථානය දිහා බලන්නේ බලනකොට මම එහෙම විස්තර වශයෙන්ම කියලා බැලුවේ එහෙම කරේ නැහැ මට දැනුනේ තද ගතියක් දැනෙනවා. හරි දැන් ඒකනේ අහලා තියෙන ඒකට දෙන උපදේශය තමයි ඒ තද ගතියක් දැනෙන්න ස්පර්ශයක් සිද්ධ වෙන්නේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ පෘෂ්ඨ දෙකක් ගැටෙන්න ඕන. ස්පර්ශය කියන්නේ ඒකට. ඒ පෘෂ්ඨ දෙකක් ගැටෙනකොට තද ගතිය එන්න නම් එකක් තද වෙන්න ඕන එකක් මෙලෙක් වෙන්න ඕන. සමාන තද දෙකක් එකට ගැටුණාට දැනෙන්නේ නැහැ. සමාන මොලෙක් දෙකක් එකට ගැටෙනකොට දැනෙන්නේ නැහැ. ඒකට කියන සමාන කලාප කියලා. විෂම කලාප දෙකක් ගැටෙනොත් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. කෘෂ්ඨ දෙකක් ගැටෙනවා. එතකොට අපි දැන් තද ගතිය දැනෙනවා. ඊගාව දවසේ භාවනා කරන බලන්න මේ තද ගතිය තියෙන්නේ පහේද පොළොවේද? උදාහරණයක් වශයෙන් කිව්වොත් තුනී වැල්ලේ ඇවිදිනකොට පොළොව මෙලෙකයි පය දත නිසා පයේ ආඩ හිටිනවා පොළොවේ. දැන් සිමෙන්ති පොළොවේ යනකොට පය මෙලෙකයි පොළොව තදයි සිමෙන්ති හැඩයට පය තරි ගහිලා ඇටෙනවා. පය බදාගෙන අල්ලනවා. ඉතින් එතකොට පේනවනේ වමම තමයි හයිය සිමෙන්ති පොළොව ගලක ඇවිදිනකොට එක තාලයක්. මඩ ගොහරුවක තිනි වැල්ලක ඇවිදිනකොට එකක්. ඒකට අපේ পায়ට පෑගෙන දේ මොකද්ද කියලා අපේ পায় දැනගන්නේ බලලම නෙවෙයි. ඒ දැනෙන ස්පර්ශය මෙලෙක් පොලොකද තිබ්බනම් පාදයේ පියවර ලකුණ හිටිනවා. තද පොලොක හිටියානම් පය පැතිරිලා උඩ ඉඳලා මැටි කටයක් අතාරපුවාම සිමෙන්තියට මැටි කටේ හැඩයට පැතිරිලා යනවනේ. මේ පයන මෙන්න මේ තරම් විස්තර සහිතව බලන්න ගත්තොත් අපිට මේක වැටහෙන්නේ සක්මන් කරනකොට විතරද දිඳට වතුර එකක් ගේන්න යනකොට වැටෙන්නේ නැද්ද? කඩේට යනකොට වැටෙන්නේ නැද්ද? බත් කන්න යනකොට වැටෙන්නේ නැද්ද? වැටෙන්නේ නැත්තේ දැනෙන්නේ නැත්තේ පේන්නේ නැත්තේ බලන්න තියෙනවා. අනික වෙලාවට අපි අතීතය ගැන හිත හිතා අනාගතය ගැන හිත හිතා අරයා මෙයා ගැන කතා කරලා යනකොට මේක නොවෙනව නෙවෙයි. නමුත් අපිට ඒකල කෙලස් ගොඩක් තියෙනවා. මේකේ කෙලස් නැති නිසා ආරකට තමයි ආසාව. ඒක නිසා බලන්න ඕනේ දැන් මම ඔන්න හොඳට සක්මන් මළුවක සක්මන් කරනකොට ඔන්න විලුඹට තද ගතිය වැටුණා. දැන් මම බලනවා දැන් උපදේශයක් ලැබිලා තියෙනවා මේ තදගතිය තියෙන පොළවේද පයේද ඊට පස්සේ මේ තදගතිය විලුඹෙප තියෙනනේ ඔක සම්ප්‍රේෂණය වෙනවනේ ඉස්සරහ පැත්තට ඒ බරගතිය සම්ප්‍රේෂණය වෙනවනේ ඒ සම්ප්‍රේෂණය වීමනේ පොළවේ හිටින පාද ලකුණ කියන්නේ නමුත් ගලක හරි සිමෙන්ති ගියාට පාද ලකුණ හිටින්නේ නැහැ ඕන වතුර ටික පාගලා ගිහිල්ලා ඇවිදින්න එතකොට තමයි තේරෙන්නේ පොළවේ මේ පහේ ගෑවෙන තැන 100ට 100ක් හිටින්නේ නැහැ. ඒක පොළොවේ මෙහෙම ඇවිදගෙන යනකොට තැන් තැන් තැන් තැන් ගෑවි ගෑවි යනවා. පොළොවේ හැටියට ඇඟ තැරි ගහනවා. පැතිරලා හිටිනවා. ඉතින් මේක අපි දන්නවනම් අපිට කියතයි මම සක්මණ වෙන්දට වැඩිය ගෞරවයෙන් කරනවා. සක්මණෙන් වෙන්දට වැඩිය වැඩි ඕජාවක්, ධර්ම රසයක්, ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ ගන්නවා. එහෙම ගියාම තේරෙයි ඒව එහෙම හොයන්න දක්නාසුලුව ගියොත් ඔය වෙන්නයිනේ හිතවිලි ගැන හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. අනිත් තැඟල දැනෙන වේදනා දැනෙන්න වෙලාවක් නැහැ. ඉතින් සද්ද ඇහි. සද්දේ වදින්න වෙලාවක් නැහැ. මොකද හිත හොඳටම අරමුණත් එක්ක පටලලා වෙලා. ඒක හැම වෙලාවෙම හිටින්නේ නැහැ. ඒක කලාතුරකින් හිටනවා හිටපු වෙලාවේ දැනගන්න ඕනේ ඔක්කොටම සමාන පින තියෙනවා. අපිට මේ පින් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒක උලුප්ප ගන්න හැටි, ඒක ඉස්මතු කර ගන්න හැටි බුදුහාමුදුරු කියලා දෙනකන් ඉන්න එපා. කළ යුත්තේ මේකයි. පය තියෙනකොට වැටෙන සියල්ලම වார்த்தාවට දාන්න. සටහනකට දාන්න. ඒකලා හිතන්නේ මේ තමයි ලෝකේ ලොකුම පිංකම. මට පය තිනකොට පයේ තද ගතිය වැඩෙනවා, විලුඹට වැටෙනවා. එතකොට පොළවේ තද ගතිය මට වැටෙන්නේ. විලුඹේ තද ගතිය මට එන්නේ. අපි හිතන්නේ යමක් සීතල උණයි කියලා. සීතල උණයි කියන්නේ ඇඟ රස්නියයි, අල්ලපු දේ සීතලයි. එකක් රස්ටි උණයි කියන්නේ. අල්ලන දේ රස්නියයි, ඇඟ සීතලයි. ඉතින් මේකෙන් එක පැත්තකනේ අපි හිත දුවන්නේ. ඒක තමයි අපේ සාමාන්‍ය මනසම බුදුරජාණන් සඳහන් කරනවා වැඩි අවධානය හොඳ සතියකින් සීතල දැනෙනකොට ඒ සීතල සාපේක්ෂ දෙයක් නේ. ඇඟේ රස්නීයට සාපේක්ෂ සීතල දෙයක් කරනවා සීතලයි කියලා වැටෙනවා. හොඳට මේ හොඳ ප්‍රශ්නේ වුණා තු ටිකක් නාලා එකපාරට ඊට වැඩි ඇල්මරපු ඉරිමතු ටිකක් දාගන්න එකට බලන්න එකපාරට ඇඟ සීතල වෙනවා. ඒ දෙකේම වතුර ඇඟට වැඩිය රස්නියයි. නමුත් ඉස්සෙල්ලා සැර රස්න ටිකක් දාලා ආයෙ ගාවට ටිකක් ඇල්මරිච වතුරක් දැම්මොත් අපිට තේරෙනවා සීතල උණයි කියලා. සීතල මලක් ඇල්මරිච වතුරෙන් ටිකක් නාලා එකපාරට රස්නි වැඩි වතුර ටිකක් දාන්න. ඇඟේ හැම අංශකයක්ම අංශකයෙන් අංශකයක් පාවම දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ දන්නේ නැති මිනිහට තමයි පුතඥයයි කියන්නේ. ඒක මේ උප්පත්තිය ලැබිච්ච දෙයක්. අන්නේ ටික ඉස්මතු වෙනවා නම් ඒක කමඨාන් වාර්තාවට දානවනම් ඒකත් එක්ක ජීවත් වෙනවා නම් ඒ තාක් බුදුන් එක ජීවත් වෙනවා. ඒ තාක් ධර්මයත් එක්ක අපි ජීවත් වෙනවා. මේක හොඳයි මේක නරකයි අරක උනා මේක උනා කියලා අපි කනපින්දම් ගහන්නේ අර දත යුතු දේ බැලිය යුතු දේ මනසකාරය යුතු දේ දන්නේ නැතිකම. ඒක කාටවත් දොස් කියන්න බෑ. ඉතින් අපි හැදිච්ච හැටි. භාවනා වැඩමුළුවකදී අපි අගයන් ආඩම්බරෙන් පැත්තක තියලා කියනවා හුස්ම ගන්නකොට හෙලනට වැඩි වෙනස මොකක්ද? පය වම තිනකොට දකුණට වැඩි වෙනස මොකක්ද? ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට වැඩි වෙනස මොකක්ද? මේ ආදි වශයෙන් සාපේක්ෂතාවය තමයි බලන්නේ. දැන් මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ දැන් එහෙම සක්මන් කරගෙන යනකොට දැන් සැහැල්ලුවෙන් සතුටෙන් ඒ දේ කරගෙන යනවනේ යන වෙලාවට පොඩ්ඩක් හරි යම් කිසි අවස්ථාවක වෙනස් වීමක් වෙනවා මොනවා හරි පොඩි දැන් කවුරු ඉස්සරහින් ඇවිදගෙන එනකොට පොඩ්ඩක් අර හිත මේ වුණාම මොන පොඩ්ඩක් ආපස්සකට අරගෙන යනවා. ඊපස්සේ ආයි එතෙන්ට එනවා. නැවත පොඩ්ඩක් අර ඡායාව වගේ හරි දැක්කුණොත් අර ආපු ඒ හිතේ අර ටික වෙනස් වෙනවා දැනෙනවා. එකක් දැනෙනවා වෙනස් වීම වෙනකොට. එතෙට තිබුණකොට එතකොටම ආපස්සට ආයි නැවතින්නේ නැහැ. එහෙමම යන ගමන්ම ආයතරයක් බලාගෙන යනවා. එතකොට වඩා හොඳ වෙලා තියෙන කවුරුත් එන්නේත් නැතුව ඡායාව පේන්නේත් නැතුව දිගට සක්මන් කරන්න හම්බ වෙන එක නැත්තම් කවුරු ඇවිල්ලා මොන පුලීලි පෑවත් සතිය කඩා ගන්න නැතුව දිගට යන එකෙන් කෝකද වඩා හොඳ සතිය කියලා හිතේ. ඒක හිතියත් මුලින්ම මුලින්ම කරනකොට අර එහෙම එනකොට ටිකක් ඒක ප්‍රශ්නයක් වගේ දැනුණා. දැන් කවුරු හරි ආවත් ඒක එච්චරම නෑ මං ඇහුවේ නෙවෙයි ප්‍රශ්නේ මං අහන්නේ බාධාවකින් තොර හොඳට නිසින්ින් තමයි සක්මන් කරගෙන යනකොට තියෙන සතියත් යම් යම් බාධා සහිතව සද්ද තියෙනවා මිනිස්සු ඇවිදිනවා ඒ බාධා තියෙද්දි කඩා ගන්න නැති වෙන සතියක් තියෙනවා මේ දෙකෙන් වඩා හොඳ කොයි සතියද බාධාවන් තියද්දි කරගෙන යන සතිය මෙහෙදි මදිද බාධාව <laughs> අපි ඇති වෙන්න දීලා තියෙනවා කූපන් ක්‍රමයට ඇති වෙන්න බාධා තියෙනවා. ඉස්සර හිතුවා ස්වාමීන් වහන්සේ එහෙම බාධාවන් තියෙනකොට ඒක හරි කරදරයක් කියලා හිතුණා. ඉස්සර මුලින්ම කාලේ ඒක මිනිස්සයවනේ නේ. ඉස්සර මිනිස්සයා තමයි ඊපස්සේ මිනිස්සයා ඉඳලා තියෙන්නේ. මං අහන්නේ මේකෙන් හොඳට මතක තියාගන්න පටන් ගන්න යෝගාවචරයට අංග සම්පූර්ණව දෙන්න උලන් වදින්න නැති වෙන්න සක්මන් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මොකද මේ gedara තොර ඉඳලා කරච්චල් කච්චල් වෙච්ච හිතක්නේ දාලා පුළුවන් තරම් පහසුකම් ටික දෙන්න ඕන. දුන්නට එහෙම දෙයක් ලෝකෙම අවන්න බෑ. පුළුවන් තරම් අඩු සද්ද, අඩු වේදනා, අඩු හිතිලි සහිත තැනක දීලා එයාට යන්තම් සතිය निराවුල්ව තේරුම් කරලා දෙනවා. තේරුම් කරලා දීලා එයාට ස්වභාවයෙන්ම එන බාධා තියෙද්දි අරමුණු මාරුණාට සතිය කඩා ගන්න නැති බව තේරුම් ගන්න නම් ඒක වඩා හොඳ දේ බව තේරෙනවා. ඒක අනිවාර්ය හොඳ දෙයක්. තේරෙන්න නම් මේ පුංචි පුංචි බාධාවල් ටික ටික ඒක තමයි පරියන්කේදී අපි කරන්නේ චේතනා මොකක්වත් කරන්නේ ඇද්දක වහන අත පිට අත ධාන ස්වභාවයෙන් වැටෙන දේ පෙන්වනවා. සක්මන් යනකොට ටිකක් කරනවා අපි. ඇවිදිනවා. ඒ චේතනාපූර්වක කරනවා. ඒකට ඇස් ඇරලා. එතකොට හුලං වදිනවා. එතකොට බලනවා මේ ඔක්කොම වෙද්දි පියවර කීයක් මට යන්න පුළුවන්. කොච්චර සතිය පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලට වතුර ගේන්න යන වෙලාව. නාන්න යන වෙලාවක. අර පහසු කරන්නේ වැලිමලු හදලා දීලා කෙලින් මට්ටම් කරලා තන ගල ගලවලා නැහැ. නමුත් ඒ යනකම මට පුළුවන් ද මේ ඔක්කොම අල්ලපනන්සේ එක පියවරක් නැත්නම් පියවර දෙකක් ගොඩ දාගන්න. ආන්නේම කරන්න ගියාට පස්සේ තේරෙයි අපි ඔක්කොගෙම තියෙන ක්‍රම සහ විදි පිළිවෙත හැකියාව එකම එකයි. එක්කෙනෙක්වත් වැඩිපුර හොඳ නැහැ වැඩිකෙනෙක්වත් නරක නැහැ. මේකයි කළ යුත්තේ කියලා දන්නේ නැති එකයි බුදුරජාණන්සේ වග කියන එකම දේ. උන්වහන්සේ මේක නිතරම කියන්නේ තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා නම් අර්ථ සිද්ධිය කරනවා නම් නිතරම හිත යොදන්න ඕනේ අරමුණ දැනගන්න. පිට යන්න රෙන්න ප්‍රශ්නයක් නැහැ. පිට ගියාට පස්සේ ക്ഷേම භූමියට හිත දාන්න පුළු පුළුවන් වෙලාව. එන අරමුණ තිබුච්චා. ඒකෙන් තමයි ඇත්තටම තේරෙන්නේ අපි දිනුනද නැද්ද කියලා. එන බාධා වලින්. හැබැයි බාධා වලට ප්‍රිය කරන්න එපා. එතකොට අත්ති කිලමතාන යෝගයට වැටෙනවා. බාධා ස්වභාවයෙන් එන්නේ. එන බාධා වලට රූප පුප්පන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒවත් එක ගැටෙන්න නැතුව පුළු පුළුවන් වෙලාවේ සතිය බේරගෙන ගොඩ දාගෙන යන පටන් අරගත්තොත් මේ දවස් පහේ රිට්‍රීට් එකක් ඇති. කාරණාව තේරුම් ගන්න. ඉතින් ඒකයි අපි මේ මතු කර කර දෙන්න ඕන. මොකද හුඟ දෙනෙක් හිතනවා බෑ බෑ මේ අපි ආදුනිකයෝ අපිට මේක බෑ කියලා. සංසාරෙට එක එක්කත් නැහැ මේකේ ආදුනිකේ ඔක්කොම හොඳටම මෙට් ඇහි වෙච්ච හොඳටම කුරුවල් වෙච්ච හොඳටම නාකි වෙච්ච කට්ටිය සංසාරෙ පැත්තේ රිට්‍රීට් ඕගනයිස් කරපු එකන විතර නෙවෙයි නාකි වෙලා දිනවට හරියට කියන තැන නාකි වෙනා කිව්වා අපිට අපි ගණන් ගන්න නැහැ කේන්ති කියන්නේ. සංසාරේ කවුරුත් අපි නාකි. මේ බාධා වලට කරදර කරන්න බෑ බෑ ඒ නිසා කියලා අනික් අයට බාධා කරන්න එපා. ඒක සහ ගහන අපරාධයක්. භාවනා කරගෙන නිසින්ින්ද යන කෙනාට ඔයාට භාවනා දියුණු කරන්න ඕන කියලා ඇඟේ හැප්පෙන්න යන්න එපා. ඒව ඔය ගුටි ගන්න වැඩ, ඒව සහ ගන්න වැඩ, දේවදත්ත වැඩ. නමුත් එයාට බාධාවක් ආවත් ගෙඩිලා යනවා අපි ඒක සාදු කියලා අනුමෝදන් වෙනවා. ආධුනිකයට පුළුවන් තරම් දෙන්න ඕනේ පහසුකම්. දීලා ගොඩාවට පස්සේ ඒ ස්වභාවික දේවලට යා යොමු වෙනවා. යොමු වෙන්නයි බණ කියන ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකටයි මම මේ අවුස් අවුස් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙලාවක සතිය බාධාවකින් තොරව යන්න දෙන්න. ඊට පස්සේ බාධා ආවොත් භාවනා පාවා දෙන්න එපා. බෑ කියලා අතාරින්න එපා. මේ රළු පොළවෙත් මට පුළුවන් ද සම පොළවේ වගේ මට්ටම් කරගෙන යන්න කියන එකයි කරන්න තියෙන්නේ. හරිද? ගර්ථ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පටන් අරන් විනාඩි 15ක් පමණ යන විට ඇඟ බරගතිය නැතිව ගිහින් ශරීරය සැහැල්ලු වී මුළු සක්මනින්ම ඉබේ සිදුවන ආකාරය වැටහි. කකුල් නැවීම, තැබීම, පොළවේ ගැටීම සියල්ල සිදුවන ආකාරය එක දිගට බලමින් සක්මන කරමි. දැන් සක්මන පටන් ගන්නා සෑම මොහොතකම මේ ආකාරයට සිදුවේ. අද මම සක්මන පටන් හට මුළු සක්මනම දකින විට කකුල එසවීම හිතෙන හිත ඉන්පසු කකුල එසවීම තැබීම යවන හිත යැවීම මේ ආදී ලෙස සිත දෙස බලමින් සක්මන් කෙලිමි. මේ නිවැරදි දයන් උපදෙස් දෙනමින් දෙපා නැවත ඉල්ලමි. ඒ වගේ මේ කෘත්‍ය කෙරෙනකොට ඒ කෘත්‍යයට අදාළ චේතනාව කිරීමේ කැමැත්ත සමහර විටක හොඳට වතුර පෑදිලි වෙච්චාම වැවේ අඩිය පේනවා වගේ රැලි නැති වෙච්චාම වැවේ අඩිය පේනවා වගේ පේන. මේ කිසිම දෙයක් මේ අපි අර එකවර වැඩ 10ක් 15ක් කරන ගියාට එකම වැඩක්වත් මොලේට හොරෙන් කරන්න බෑ උගුට රබේත් බොන්න බෑ හැම එකටම ඒ චේතනා පහළ වෙනවා අපිට ගොඩාක් වැඩ කරන සතිය අඩු නම් ඒ චේතනා පැත්ත පේන්නේ නැහැ තිරෙන් පිටිපැස පේන්නේ නැහැ කරන වැඩ ටික විතරයි පේන්නේ වෙන කෙනෙක් දිහා බැලුවත් ඒ වගේ නම හොඳට සතියෙන් වැඩ ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරපුවාම අර එන චේතනා අර කෘත්‍ය අතරමැදි පේන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේක නිකන් මේ රොබෝ යන්ත්‍රයක් වගේ පොත්තම තද කරනකොට ඒක සිද්ධ වෙනවා. එතකොට අර මම කියන හැඟීම වෙනුවට මේක යාන්ත්‍රණයක් බව නිකන් ලීවර් යන්ත්‍රයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒකට හරි බයයි. ඒ මොකද අර මමයා මෙතෙක් කරගෙන ආපු මම කිරුමා මම පුළුවන් කාර්යය කියන්නේ එක නෙවෙයි තියෙන්නේ මේ යන්ත්‍රයක් තියෙන්නේ මේකට මේ චේතනාවත් මේක වැඩ කරනවා කියලා පේනවා ඒක හොයාගෙන ගියාට හම්බ වෙන්නේ පේනවනම් බලන්න නොපෙනුනයි කියලා පශ්චාත්තාප වෙන්න එපා නොපෙනනකොට පය තද වෙන හැටි මුලක් වෙන හැටි බුරුල් වෙන හැටි බල බල යනකොට තේරෙ මේ සෑම දෙයක්ම අත නෑර චිත්ත වීජයක් අනුව තමයි සිද්ධ වෙන්නේ ඒ චිත්ත වීජය දකින්න නම් සතිය වැඩි කරන්න කරන වැඩ ප්‍රමාණය අඩු කරන්න. ඒක මකන්න ඕනේ නම් වැඩ ගොඩක් කරන්න අසතියෙන් එතකොට මොනව කරනවද කියලා තේරෙන්නේ ඒක කියනවා කෑම කනකොට ටිකක් කටට කෑම අරගෙන හොඳට හපල කෑවොත් කෑම හොඳට පොඩි වෙලා කෙල මිශ්‍ර වුණොත් කවදාකවත් දීවැඩියව හැදෙන්නෙත් නැහැ අජීර්ණයක් එන්නෙත් නැහැ. නමුත් ඉක්මනට ඉක්මනට කෑම කෑවොත් හපන්න නැතුව කෙල සම්බන්ධ වෙන්නේ නැතුව බඩට හින්න බරක් එක ඒ මොකද අර කටේදී දිරවන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් ටිකත් පල්ලෙහාට යනවා. කාබෝහයිඩ්‍රේට් දිරවන්නේ භෂ්ම මාධ්‍ය. බඩේ තියෙන්නේ අම්ල මාධ්‍ය. එතකොට අර කාබෝහයිඩ්‍රේට් දිරවීම එක පාට ගල් ගැහුවා වගේ නතර ඊට පස්සේ ඒක ඩයබටිස් වලට යනවා. ඒ නිසා ටිකක් කනවා නම් හොඳට හපල ඕජා ඔක්කොම ඇඟට ගන්නවා. කවදාකවත් ලඩක් එන්නේ නැහැ. හුඟක් කනවා නම් හපන්න නැතුව ලෙඩ වෙනවා නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා හැම ඝණයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්න කියලා. අපි ඝන දෙයක් කනකොට හපල හපල හපල දියාරු කරලා බොන මට්ටමට අඩු කරලා බොන්න ඕනේ. එතකොට කවදාකවත් අජීර්ණ වෙන්නේ නැහැ. කිරි බිව්වත් පළතුරු බීම බිව්වත් කටේ පොඩ්ඩක් වෙලා තියලා ඒක හපන්න ඕනේ නම හප හප ඉන්නේ කියලා තියෙනවා. එතකොට අවශ්‍ය කරන අදාළ කෙල ප්‍රමාණය ආවට පස්සේ ඒ මොන මොන සීනි තිබ්බත් ඒක කටේදිම දිරවනවා. ඉතින් ඒක බුරුමේ පඬිස්සංශ කියනවා දවසේ වැඩ වැඩ නැමැතිල්ලේ කරන්න. හදිස්සි වෙන්න එපා. හැබැයි හැම දෙයක්ම සතියෙන් කරන්න. එතකොට අර චේතනාව දැක් ගැනීම හැකියාව වැඩි. ඒක නිසා අපි මේ SMS එක ගහලා තියෙන slowly mindfully silently නැවතිල්ල කරන්න සතියෙන් කරන්න තමන්ගේ නිකුත්න හැම සද්දයකටම අහුම්කන් දීමෙන් වැඩ කරන්න. ඒතර ඉබේම නිකන් ශිෂ්ට සම්පන්න ගතියක් බොහොම ශාන්ත දාන්ත ගතියක් එන්න පටන් ගන්නවා සතියට කරන්න තියෙන අනුග්‍රහය. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී සක්මන් භාවනාව ගැන ඔබ වහන්සේ අසා සිටියා. දැන් දකුණ වම් පාද පොළවට තිබ්බා කියලා දකුණෙන් වම වෙනස් කරන්නේ කොහොමද කියලා. එතනදී අපි දකුණ බිම තියෙනකොට දකුණ තිබ්බා කියලා චේතනාවෙන්මනේ තියෙන්නේ තියන්නේ මමත් එහෙමයි එහෙමයිනේ එහෙමනේ එහෙමමනේ එතකොට ඒක හිතින්ම දකුණ කියලා දැනගන්නවානේ එතෙන්දී ඔබ වහන්සේ ඒකෙන් බලාපොරොත්තු වෙන උත්තරය මොකක්ද කියලා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමු අපි වම දකුණ කියලා සක්මන් කරගෙන කරනකොට කකුල පොළොවට තියෙන එක විතරද මෙනෙහි කරන්නේ නැත්නම් කකුල ඉදිරියට ගෙනාවා පොළොවට තිබ්බා කියලා දෙකම මෙනෙහි කරන්න ඕනද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න වෙන්නේ ඉල්ලන්නේ මෙතනදිත් මං ඉල්ලා ඉන්නවා මට දැන් එකක් හරි වම හරි දකුණ හරි ඉදිරියට තැබීම හරි ඇති වෙච්ච අත්දැකීමක් එකතු කරලා දෙන්න මම ඒකට ගැටේ ලියලා දෙනවා කිසිම අත්දැකීමක් මේකේ ලියලා නැහැ තර්කයක් ඉදිරිපත් කළා තියෙනවා දැනගෙන තමයි කරන්න කියලා. මට කියන්නේ මෙහෙම කරනකොට එක්ක වම තියනකොට එක්ක දකුණ තියනකොට එක්ක යවනකොට මොකද්ද දැනුනේ කියලා. ආන්නේ ඒ දේ දිනනවනම් මට මේ කතා කරා වගේ මට අල්ලලා දෙන්න පුළුවන්. මේ තාම මේ වෙන තර්කණයක් කරන ගියාට වම දකුණ වතින් යනකොට අත්දකපු දෙයක් කියනවනම් වම තියනකොට මොනවද වැටහුනේ? දකුණ තියනකොට මොනවද වැටහුනේ? තියෙන වෙනකොට යවනකොට තියෙනවට සාපේක්ෂව යවනකොට මොකද්ද වැටුනේ කියන එක කාරණාවක් අර තියෙනවනම් මට පොට පෑදෙනවා මේකේ පොට මට ලනුව පොට දෙන්නේ නැතුව ගෙනියන්න හදන. එතකොට මට බෑ මම නැවත කියනවා දැන් මේ වෙලාවේ සභාවට ඉදිරිපත් වෙන්න බෑ හෙටත් ලියන්න මේක. මට එක කොනකින් දෙන්න අත්දකපු දෙයි. ඊටාමත යටහත්පු ඉල්ලන්නේ බැගෑ වෙලා මේ මේ මේ වසල දරුවෙක් වගේ. කරුණාකරලා මට මේ මල්ලෙන් ගහන්න එපා මට ඕජාව දෙන්න. ඔය මල්ලෙන් ගවට හරියන්නේ මගේ බඩ පිරෙන්නේ මට බඩ පිරෙන්නේ තමයි පය තියුණු මඳ වැටුණේ කියලා කියන්නේ. ඔය තර්ක මකුත් මම තර්ක බින්දලා පෙන්නන්නම් මට අර දෙනවනම් ඒ ඒ ක්‍රමේ. එහෙම නැත්තම් වැඩක් වෙන්නේ මේ නැත්තම් මම කියනවා අපේ පස්සේ ආපු ස්වාමීන් වහන්සේලාට එක්ක වෙන්න අලුතින් උපදේශ පන්ති අහන්න සලසන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඔය කැලෑ කැලෑවල යන දෙයක් නෑ කළ යුත්තේ මේකයි කියලා. නැත්තම් දැන් කතා කරන්නේ නැත්නම් හෙට ලියන්න. එහෙම නැත්නම් වෙලාවක් අරගෙන මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා මම හිතනවා. අතර ස්වාමීන් වහන්සේ මම ආදුනික ආදුනිකෙක්මි. මම සක්මන් වම දකුණ සක්මන් කරන විට පාදයේ විලුඹ පොළවට තබන විට තද ගතියක්ද ඔසවන විට සැහැල්ලු ගතියක්ද දැනෙනවා. ඒ තද ගතිය ධනහිස තෙක්ම දැනෙනවා. මෙය මට පහදා දෙන්න. උවහන්සේට නිදුක් නිරෝගී බව ලබත්තා. දෙක ගරු ස්වාමින් වහන්සේ මට අනුකම්පා කර ආස්වාද ප්‍රස්වාසයේ කරන විට හුස්ම රැල්ල නාසිය නාසය අගම සීතලව ඇතුල් වීමත් උණුසුම පිට වෙනවා. එය ටික වේලාවකින් කෙටි වී නොදෙනී යනවා. ශරීරයේ කිසිවක් දැනෙන්නේ නැත සිත පමණක් දැනෙනවා ඒද ටික වේලාවකින් නොදෙනී යනවා එවිට හුදකලාවේ බලා සිටිමි එය මට පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝධී බව ලැබේවා ඔයක පහදා දීමකට වැඩිය තක්මන් කරනකොට ඒ වගේ පතුලෙත් වැටෙනවා තද ගතිය ඔසවනකොට සැහැල්ලු වෙනවා ධනහිස දක්වම තියෙනවා මේක බාධාවත්ද නැත්නම් මේ தත්වයට දෙදී මේ විදිහට දකිමින් පියවර කීයක් Tamanට කරන්න පුළුවන්ද කියන එක තියෙනවනම් මේක පහදලා දීම සහ එහෙම නැත්නම් ඉදිරි උපදෙස් දීම දෙන්න පුළුවන් දෙවෙනි සැරේදීත් මේ ආශ්‍රද ප්‍රසද්ද දැනිලා හෝ නොදැනි කය දැනිලා හෝ නොදැනි Tamanට පරියංකයේ ඉඳීමට නැත්නම් පරියංක භාවනා කිරීමට මේ කයේ හෝ ආනාපානේ නොදෙනියම බාධාවක් වෙනවද නැත්නම් සාධකයක් වෙනවද කියන එක මට දැනගන්න ඕනේ දෙකේම මේ වෙන දේවල් Tamanට වැටහෙන්නේ අනතුරුදායක අවිශ්වාසදායක කරදරයක් විදිහටද එහෙම නැත්නම් භාවනා කිරීම නිසා Tamanට හම්බෙච්ච අනුග්‍රහයක් ලාභයක් විදිහටද හිත බලන්නේ කියන එක මම දැනගන්න කැමතියි මේ ප්‍රශ්න දීපෙකනයි කැමතිද සභාවට ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ඒකත් සහිතව ලියන්න මේ වෙච්ච දේවල් බාධා නැත්තම් කරුණාකර දිගටම කරගෙන යන්න මේ පොදු පොදු උපදේශයක් මම දෙන්නේ විස්තර ඉදිරිපත් කරනවා අපිට ඊට වැඩි විස්තර සහිතව මේක සාකච්ඡා කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පරයන්ක භාවනාවේදී පරයන්කේ ඉරියව්ව හිතේ මෙනෙහි කළෙමි. මම දැන් මෙතන කියන සිතුවිල්ලෙත් සිටියෙමි. ඉබේටම ආස්වාද ප්‍රස්වාස මෙනෙහි සිතට දැනුනි. හුස්ම වඩාම පැහැදිලිව මැදෙන පැදෙන තැන ලෙස අරමුණු උනේ නාසයේ දකුණු නාස පුඩුවේ නාස් පුඩුවේ එතැනට සිත යොමා සිටින විට ආස්වාසය සහ ප්‍රස්වාසය දෙකම දකුණු නාස් පුඩුව හරහා වෙන බව දැනුනි. තවදුරටත් ආස්වාසයත් ප්‍රස්වාසයත් කෙරෙහි සිත යොමා සිටින විට ආස්වාසය සාපේක්ෂව තදින් පීරාගෙන යන ගතියක්ද ප්‍රස්වාසයේ ඊට වඩා සෙමෙන් වෙන ගතියක්ද දැනුනි. ආස්වාසයේ ප්‍රස්වාසයට වඩා ටිකක් දිග කාලයක් යන බව දැනුනි. ආස්වාසයේ ප්‍රස්වාසයට වඩා සීතල ගතියද දැනුනි. ප්‍රස්වාසයේ උෂ්ණ සීතල දෙකම දැනුනේ නැත. දිගටම මේ විදිහට ආස්වාසයේ ප්‍රස්වාසයේ මුලමැද අග මෙනෙහි කෙලිමි. ආස්වාසයේ කෙලවර කෙළවර වන විට ප්‍රශ්වාසයේ පටන් ගන්නා බවද ප්‍රශ්වාසයේ සිට ඊළඟ ආශ්වාසය දක්වා ඉඩක් තිබෙන බව දැනුනි. මෙසේ සිත අරමුණ කෙරෙහි යොමු කරගෙන සිටින විට ශබ්ද සිටිවිලිද එන බව දැනුනි. නමුත් ඒ අතර අරමුණ කෙරෙහි සිහිය පවත්වන්නත් හැකි බවක් දැනුනි. සමහර වෙලාවට සිටිවිලි වලට හිත යන බව දැනුණත් නැවත අරමුණට ගන්න හැකි විය. තවදුරටත් අරමුණ ගැන සිහිය පවත්වන විට ආස්වාදයට ප්‍රස්වාදයට සියුම් වෙන බව දැනුනි. මෙසේ දිගටම සිහිය පවත්වන විට කය ගැන අමතක වී තිබුණි. කාලය ගැනද අරමුණු වූයේ නැත. සිතට සතුටක්ද දැනුනි. මෙසේ සිටින විට කැස්සක් හා නිසා අරමුණේ මිදෙන්න සිදුවිය. මේ වන විට කාලයේ පැය එකයි කාලක් ගොස් ඇති බවත් දැක්කෙමි. නමුත් කයේ වේදනාවක් කාලයේ ගෙවුණු බවත් දැනුනේ නැත. පිරුවන් තරම්. ඉදිරිපත් කළ තියෙන විදිහ හොඳයි. තොරතුරු තියෙනවා. ඒකෙත් සඳහන් කළ දිනවා අන්තර්මෙන් Tamanටම මේ සතුටක් එහෙම නැත්නම් මේ වැඩේ නිසිනින්ද වෙන ගතියක් දැනෙනවයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ওই තොරතුරු ටික බැලුවොත් තොරතුරු දැක්කොත් අනිවාර්යයෙන්ම ඒකේ Tamante පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය නැත්නම් මේ කිඳා බහින ගතිය තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අර වගේ අත්දැකීමට හිත ගිහිල්ලා නැහැ. ඒක නිසා ඒ විදිහට අත්දැකීමට ගිය පළවෙනි වතාව ගත්තොත් ඒක ජීවිතේ හරි වෙනසක් ඇති කරන දෙයක් වෙනවා. කවදාකවත් ගණන් ගත්තේ නැති මේ කයට ඉරියව්වට ආස්වාද ප්‍රසවාසයට වමට දකුණට හිත ගියාට පස්සේ මේකේ මුළු ලෝකෙම තියෙන බවත් මුළු නිවනම තියෙන බවත් මුළු චතුරාර්ය සත්‍යෙම තියෙන බවත් මුළු පටිච්චසමුපාදයේම තියෙන බව දන්නකොට අපි මෙතෙක් කල මොනවද බැලුවේ මොනවද හෙව්වේ මේ ඔක්කොම මේක තියා තියාගෙන අපි බාහිරෙන් හෙව්වේ ඉතින් ඒක වෙනුවට මේ ලැබිච්ච manussාත්ම භාවය මේකට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා මේ ඕලාරික වූ ශරීර කය භාවනා අරමුණක් කරන බලන්න ගියාම තමන්ට අකාලිකවම මේ ධර්ම රසය ලැබෙනවා. ඒ පළවෙනි දවසේම තමන්ට තේරෙන පටන් ගන්නවා සංසාරේ කවදාකවත් ගියේ නැති ඇතුළට යෑමක් මෙතන සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒක ඇත්තට ලොකු ධර්මමය මේ ලොකු පිම්මක් නෙවෙයි. හැබැයි මේක තමයි වැදගත් පිම්ම. ඊට පස්සේ ලද ලද වෙලාවේ හැම වෙලාවම හම්බ වෙන්නේ නැහැ ඕක. අපිට කැමති වෙලාවට හම්බ වෙන්නේ නැහැ. පුළුවන් වෙච්ච වෙලාවේ සක්මන වශයෙන් පරියංක වශයෙන් ඉදින්දා වැඩ කරනකොට ওই දැන් මෙතන වැස්සක් ආවයි කියලා කැඩුනයි කියලා කියන පැයකු විනාඩි කාලක පැයකු කාලකට පස්සේ ප්‍රශ්නයක් නැහැ පැයනේ අපේ සාමාන්‍ය කාලේ ඉස්සරහට යනකොට ওই වැස්සත් විනිවිදිනවා. වැස්ස හිටිය කියලා දන්නෙත් නැහැ. එතන වැස්ස ආවා මම මේ සද්දේ හමින් හිටියා. ඒ විදිහට එනේන එක මල් මාලයකට අමුණනවා වගේ ස්වාමීන් වහන්සේ කැස්සක් ආවා කියලා කියනවා. කැස්සක්. කැස්සක් ආවත් එකයි වැස්සක් ආවත් එකයි අල්ලපු ගෙදර එක්කනට කැස්ස තමන්ගේ කැස්ස අල්ලපු ළඟ ඉන්න එක්කනට වැස්සක් වෙන්නත් ඉඩ තියෙනවා. කහිනකොට එහෙම වෙනවා. ඒ කොයි එකුණත් එකයි. අනිත් දවසක තේරෙයි කහින්ද ඉස්සර වෙලා උගුර කහගෙන ඇවිල්ලා භාවනාවේදී මේක නතර කරන්න උත්සාහ කරන හැටිත් සද්ද ඇහි කලබල වෙයි කියලා නමුත් එක වෙලාවකට කැස්ස කහින බවත් නම් හේකින් නාතර කරගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ නහයෙන් හොටු ගලන්න ගන්නවා. ඇහි කඳුළු ගලන්න ගන්නවා. උගුරෙන් වතුර ගලන්න ගන්නවා. ඒක නිකන් මේ දිය ඇල්ල කඩන්නට වගේ වැටෙනවා. ඒතකොට කහින්නේ හැබැයි මේ ඔක්කොම තේජෝ ආපෝ ධාතු වැක්කරන්න පටන් ගන්නවා. එහෙනම් දැන් කහින්න පුළුවන්. එතකොට කටියට බාධා වෙනවා, Tamanටත් කැඩෙනවා. නැත්තම් කහින් නැතුව ඉන්න පුළුවන්. මේ කැස්ස කියලා කියන්නේ අපිට අයිති එකක් නෙවෙයි. කවමදාකවත් Tamanට අයිති ගන්න එක ආවට පස්සේ බලක් ගන්න බෑ. කැසයි ප්‍රේමී දෙකම වහන්න බෑ කියලා කියනවා. ආවොත් පේන. වයසේ වැරද්ද. ඉතින් ඕකට හරියට කරදර වෙනවා කට්ටිය. මේක අනික් අයට බාධා වෙයි කියලා කැත පාලනය කරන්න ගියාම පැයක් විතර කහින. හොඳට ලේන්සුවක් කටට තියලා කට හොඳට ඇරලා හයියෙන් කහින්න ඉතින් ඉවරයි. ඒක කාටවත් බාධාවකුත් නැතින බාධා අඩු වෙනවා. හැබැයි හොඳටම මෆ්ලර් එකක් තියන්න ඕනේ. නිකන් සාමාන්‍ය කටට හොඳට ලොකු ලේන්ස් එකක් තියලා හයියෙන් කැස්සනම් ඔක යනවා. එහෙම නැත්නම් අර වගේ ආපෝ ධාතුවට හැරෙනවා. ඒ නැත්නම් නැගිටලා යන්නත් පුළුවන්. නමුත් ඒක එච්චර නැගිටලා යන්න තරම් කාරණාවක් නෙවෙයි. පස්සට යනකොට ඒ මොකද එනේන එක මාළයට අමුණන්න ඕනේ. කැස්සක් ආවත්, පැස්සක් ආවත්, සත්කුබියෙක් ගියත්, මින බාධාවක් ආවත් විනිවිද යන්නේ කොහොමද අරමුණට සම්බන්ධ වෙච්ච තරමට. අරමුණට හොඳට සමීප වෙලා කටයුතු කරන ගියොත් දැනෙන්නෙම නැතු යනවා. ඉතින් මේක මේ වගේ ප්‍රකාශන හෙට අනිද්දා වෙනකොට වැඩි වෙන්න බලාපොරොත්තු මේ මේ මේ ධර්ම සාකච්ඡාව නිසා කාටත් තේරෙනවා මොනවද කරන්න ඕන කියලා. මොකද කීප දෙනෙක් ඉඳී මේක අහුවෙන්නේ නැති කට්ටිය අපි උත්සාහ කරමු දන්න ප්‍රමාණයෙන් එයත් අන්න මූලික උපදෙස් දීලා ඒ ඒ අංගේ කට උතරයක් ගන්න මේ භාවනා කරන වැටහෙන දේ වර්තා කිරීමේ තෝරන්න බේරන්න නැතුව වැටහෙන දේ වාර්තා කිරීමේ දක්ෂකම આવොත් නැත්නම් අහිංසකම වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට බලන්න ඔය මේ කියපේ එකන පැයකොත් කාලෙක ඉපදිච්ච පැයකොත් විනාඩි 15කින් නැගිටපික හොඳයි. අනිත් දවසේ ওই තියෙන බාධාවත් මේ පැමිණිච්ච පමණින් නැගිටින්න නැතුව මේකත් එක පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉඳලා බලපුවම ඔය අකා ඔය කියන තරම කළු පාට නැහැ. එතකොට Tamanට හරහා යන්න පුළුවන් ශක්තිය ලැබෙයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද සක්මන් භාවනාව කළ අවස්ථාවේදී එක් පියවරක ආකාරය හයක් වූ ස්පර්ශයක් දැනුනි. එක පය ඔසවන විට පාදයේ ඉදිරිපස. දෙක පය ඔසවන විට පාදයේ ඇඟිලි තුඩු. තුන පය ගෙන යාම හතර පය තබන විට විලුඹ. පහ පය තබන විට පාදයේ ඉදිරිපස. හය පය තබන විට පාදයේ ඇඟිලි තුඩු. මෙම ස්පර්ශයෙන් මෙසේ නිරීක්ෂ ස්පර්ශයන් මෙසේ නිරීක්ෂණය කළ විට අවධානය රඳවා ගැනීම පහසු බවක් දැනුනි. මෙලෙස සක්මන නිරීක්ෂණය කිරීම සුදුසුද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අවධානයේට අරමුණට අවධානය යොමු කරන්න ඕන නම් විවිධ පරිශන කරලා බලන්න ඒ පරිශන වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට තේරෙයි අරමුණත් එක්ක ඇසුරු කරන කාලේ වැඩි වෙනවා මුලි මුලි ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඇසුරු වැඩි කරගන්න බලන්න. පස්සේ පුළුවන් ඒක ගුණාත්ම වශයෙන් වශී කිරීම වශයෙන් හෙලෙත් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා වැඩි කරන දේවල් කරන්න අනිත් එක ස්පර්ශය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඒ වෙලාවේදී තද ගතියේද වැටුනේ මෙලෙක් ගතියේද වැටුනේ කම්පන චංචල ගතිය වැටුනේ කියලා ස්පර්ශය ඕජාව ටික දෙන්න බලන්න. ස්පර්ශය වැටුණා කිව්වට මේ ඒක භාවනා නොකර කියන්න පුළුවන් ඕන කෙනෙකුට. මම මේ වැඩේ කරනකොට මට ස්පර්ශය වැටුණායි කියලා. ඔය වැඩේ කරලා කිව්වොත් මට ඒකේ තද ගතිය වැටුණා, රවුම් ගතිය වැටුණා, මේ වැగిරෙන ගතිය වැටුණා, කම්පන චංචල ගතිය වැටුණා කියන්නේ ස්පර්ශයට එහා ගිය අද්දුටු ප්‍රත්‍යක්ෂයක් කතා කරන්නේ. පුළුවන් තරම් හිතට මල්ලෙන් ගහලා පැනලා යන්න දෙන්න එපා. ඉදිරිපත් වෙච්ච දේ ඔක්කොම තොරතුරු ටික ගන්න බෑ. නැත්නම් ඊගාව සැරේ පීවර තිනකොට ඊට වැඩිය බලාපොරොත්තුෙන් ගිහිල්ලා මේ තොරතුරු ටික ගත්තොත් ඒවට කියන්නේ පෞද්ගලික ලක්ෂණ කියලා පච්චත්ත ලක්ෂණ කියනවා ස්වභාව ලක්ෂණ කියනවා අත්‍යන්ත ලක්ෂණ කියනවා ඔය භෞතික විද්‍යාව කියන්නේ ඕක ඉතින් ඒක දන්නේ නැතුව ඉන්හාට යන්න බෑ ඒ නිසා එන වෙලාවේදී පොදු වචන පාවිච්චි කරන්න බෑ මුලින් මුලින් පාවිච්චි කරත් එnde end end end ඉල්ලමක් හරන්න වගේ ඒ පෞද්ගලික ලක්ෂණ ගති භාව ස්වභාව දකින්න ගියොත් හොඳට මතක තියාගන්න මේ මේ මම නැත්නම් මමයා කියන්නේ මොකද්ද කියලා අවබෝධ කිරීමක් වෙන්නේ. අපි මැරෙන කම්ම දන්නේ නැති දෙයක් මේ. මම කියන්නේ කවුද කියන එක කවුරක්වත් හිතන්නේත් නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක මම දැකලා නැහැ. කිසිම අධ්‍යාපන පීඨයක් මේ මමයා කියන්නේ කවුද කියලා හොයන්න ඩිපාර්ට්මන්ට් එකක් හදලා තියෙනවා. අනුන් ගැන හොයන්න තියෙනවා, බටහිර ලෝකෙ ගැන, ආසියාකරය ගැන, ඉතිහාසය ගැන, භූගෝලය ගැන ඕනේ තරම් තියෙනවා. ඒ ඔක්කොම තිරස්චාන විද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම ගැන හොයන එක විතරයි පාර්ය පරිශ්‍රණය. ඒකට යොමු කිරීම සඳහා අවධානය වැඩිවීම සඳහා කරන දේවල් මුලින් කරන්ඩ පස්සේ පුළුවන් අපිට ඒකේ ගුණාත්ම රසය බලා ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව දී ඇති උපදේශ පරිදි මූල කර්මස්ථානයේ යෙදීමේදී උඩුකයෙහි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳින් වැටෙහි. එයිනුත් පිම්බීම හා හැකිලිම වඩා පැහැදිලිව පෙනේ. පිම්බීම හා හැකිලිම කෙරෙහි හිත යොමු කළ විට උදරයේ මැදින් ආරම්භ වී මැද හරියේදී බැලුමකට තුලම් පිම්බෙන්නාසේ විශාල වී පිම්බීම කෙලවර වන විට තද ගතියක් දැනේ. හැකිලීම කෙරෙහි හොඳින් සිත යොමු කළ විට මුල සිට හැකිලි හැකිලි ගොස් අවසාන වන විට හිස්වීමක් වගේ දැනේ. මෙලෙස හොඳින් පිම්බීම හැකිලීම පිම්බීම හැකිලිම වාර 10ක් 15ක් පමණ දැනි ක්‍රමයෙන් හොඳින් පෙර පරිදි නොදැනී පිම්බෙනවා හැකිලෙනවා කියන එක අඳුනා ගැනීමක් පමණක් ඇති වේ. මෙලෙස විනාඩි 5ක් විතර බැලීමේදී පිම්බීම හා හැකිලීමත් හැකිලීමත් දැනෙන අතර අඩනින්දේ ස්වરૂපයක් දැනේ. මෙවිට නිදිමතක් කියලා දැනී නැවත මූල කර්මස්ථානයට පැමිණේ. නැවත පිම්බීම හැකිලිම දැනී සුළු මොහොතකින් නැවතත් පෙර පරිදිම සිදුවේ. මේ ආකාරයට පෑ භාගයක් විනාඩි 45ක් කරන විට ශාරීරියේ ඇතිවන අපහසුතා වරහන් ඇතුලේ කකුල් වල රිදීම් ඇති වේ. තවදුරටත් කරගෙන යාමට උපදෙස් පතමි. පෙරවන්. එතකොට පිම්බි මහැකිලිම අඳුනගන්න විතරයි පුළුවන් කියලා වගේ වාක්‍යයක් ලියලා තිනවා. ඇතන අඳුනගන්න පුළුවන් නම් විතර කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒක තත්වයකට එනවා පිම්බීම හැකිලිම දෙකක් කියලා දැනගන්න පුළුවන්. වෙන් කරගන්න විතරයි පුළුවන්නේ. නමුත් මේ විස්තර වශයෙන් පේන්නේ නැති වෙලාවක් එනවා. ඒක ඇත්තටම මේ වොලියුම් එක වැඩි වැඩි කරලා තියෙන සද්ද එනවා. එතකොට වෙන්නේ මේ ආදුනිකයද මේ කියන්නේ අඳුර ගන්න බැරුව අරමුණට යන්නෙම නැතුවද වෙලා තියෙන්නේ. එතෙන් ගිහිල්ලා වැඩක් වෙලා බලාන ඉන්නකොට මේක ඔද්දල් වෙලා බොඳ වෙලා යන ගතියකුත් තියෙනවා. මේක උඟාක් මායාකාරී ආදුනිකයට. ආධුනිකයා කතා මේ මේ භාෂා විලාසය දැනගෙන පාරට බහිනකම් මෙයාට ඇත්තටම භාවනා දියුණුවක් නිසා අරමුණ පේන්නේ නැද්ද නැත්නම් භාවනාවට බැහැගෙනවත් නැතුව අරමුණ පේන්නේ නැද්ද කියන එක මොනම විදිහකින්වත් ගුරුවරයාට උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක්. නිසා දන්න තැනකින් පටන් ගත්තොත් මේක අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න යම් වෙලාවක හොඳට ආස්වාස් ප්‍රසවාසයෙන් නැත්නම් බිබි මහැකිලිම සුවිශේෂ ලක්ෂණ දැක දැක ගියාට පස්සේ ඒක සම්පූර්ණ බොඳ වෙලා යන්න ගන්නවා. එහෙම නැත්නම් ඒක ਸਰවචන්නාංශික වචනේ කියනෝනම් නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියන එක විඳ ගන්න බැරි නිබ්බින්දාව තත්වයකට. ඒ විරංජනේ වෙන්න පටන් ගන්නවා නිදිමත වෙන තරමටම ඒකම්මැලි වෙනවා. විමුච්ඡති තියනද නැද්ද කියලා හොයාගන්න බැරුව යනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පේන්නේ යෝගාවචරක පැත්තෙන් බැලුවොත් එයාගේ නොහැකියාවක් කියලා. මජුවේ තරුවඥාන්සේ වැත්තේ බැලුවා ඉතාම දියුණු තැනක් තෘෂ්ණාවට හොඳම උත්තරේ දීලා තියෙනවා. අරමුණීමයි හිත තියෙන්නේ වෙන අරමුණකට නෑ. ඒ අරමුණේ ත්‍රාගේ නෑ. විඳින්නෙත් නෑ. රමණීය කරන්නත් බෑ. ඒකෙන් වෙන් වෙනව මතකෙත් නෑ නින්දට වැටෙනවා. කියන්නේ 100%ක්ම බහනවා වැඩ කරලා තියෙනවා. අද යෝගාචරයට පෙන්නේ අනේ හොඳට පිට චර්ම නොපෙනී ගියා. මෙච්චර විස්තර දැකව නොපෙනී ගියා. මෙනෙහි කරගන්න බැරුව ගියා කියලා. ඉතින් ඔය තැනදී මේ ටික යෝගාවචරයාගේ අවබෝධය හරහා වෙච්ච එකක්ද නැත්නම් මෝඩකම නිසා කම්මැලිකම නිසා භාවනා නොකිරීම නිසා වෙන එකක්ද කියන එක හරි අමාරුයි මේ පොතක ලියලා කියලා දෙන්න හරි බණක කියන්න හරි. හැබැයි වැඩ කරගෙන යනකොට නම් කියන කතාවෙන් අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් විදිහට තමන් මේ මේ සබකෝල ගති තියාගන්න නැතුව කෝඩු ගති තියාගන්න නැතුව දන්න විදිහකට වාර්තා කරන්න තමන්ගේ වාර්තා එයාට එතකොට හරියටම කියලා දෙන්න පුළුවන් ඕක මේ කම්මැලිකම නිසා වෙච්ච කෙලෙසයක්. මේක නම් භාවනාවේ දියුණුවක් කියලා. මේ කියන විදිහට අහගෙන යනකොට පේන්නේ මේ භාවනාව නිසා තෘෂ්ණාව අඩු වෙනවා. කොච්චර අඩු වෙනවද කියනවනම් මේ බලාන ඉඳද්දී නිදි නිදි වැටෙනවා. තමන් හොඳටම දන්නව නිදි නෑ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ යොමු කරේ මම එහෙම යනකොට ඇහෙන්නේ අපිට කියනවා ඇහෙන්නේ ලං කරලා කතා කරන්න. ලං කරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ තවත් ලං කරන්න. ස්වාමීන් වහන්සේ එතකොට දැන් එහෙම අවස්ථා කීපයක්ම මට දැනුණා. එහෙම දැනනකොට එක අවස්ථාවක නිදිමතද කිය නිදිමත වගේ කියලා මම නැකිට නිදිමත හාය හරිය පිටෙන් විදියට එහෙම වෙන්න නිසා එක මොහොතක මම නැකිට්ටා. නැගිටලා සක්මන් කරන්න යන්න කියලා නැගිටලා යනකොට නිකන් කලන්තයක් වගේ ටිකක් අර එහෙම ගතියක් මට දැනුණා. ඊට පස්සේ විනාඩි විනාඩියක් විතර වගේ ගියාම ආයෙ ස්වාභාවික විදියට සක්මන් කරගන්න පුළුවන් වුණා. ඔය ඒ වෙලාවේදී ඇඟ බඩදරුවම්ම කෙනෙක්ගේ වගේ නැත්නම් ගහක gediye කිරි වදින වෙලාව. ගහෙන් අයින් කෙරුවොත් ඉතින් ඊට පස්සේ ගහටත් නැහැ gediyටත් නැහැ. මේ වෙලාවේදී අපි මේටක බිඟ හේම වෙනකන් ඒ මට්ටමට එනකන් යන්න යන්න දෙන්නෙම නැහැ. මොනවා හරි බාරයක් ඇවිල්ලා নানা ප්‍රකාර ගොඩ පෙරක දුරකම් කරනවා නැගිටලා විසිකරනවා. ඒ තමන්ගේ පඬිතුකම හරහාම තමයි කරන්නේ. කවුරුත් ඇවිල්ලා විසිකරනවා නෙවෙයි. හිතගෙන යනවත් නෙවෙයි මේවා කරන්න. කොහොම හරි භාවනාවට හිත වැටුනොත් අල්ලගෙන යායට යන්න පටන් කරගත්තොත් එක්ක සැකයක් ගෙනත් දාන්න. එක්ක බයක් ගෙනත් දාන්න. එක්ක කැස්ස එනවා ඊට වගේ. ඉතින් මේ ඔක්කොම ඉස්සරහට යනකොට නම් තේරෙනවා මේ ඔක්කොම ගණන් ගත යුතු දේවල් නෙවෙයි. එක සැරයක් වෙලා නැගිටලා ගියාට පස්සේ තේරෙනවනේ ඒක නැගිටේ හිටියේ නැගිටේ නැත ප්‍රශ්න නැහැ කියලා. ඉතින් ඒ දේ ඒක ඒ වැරද්ද හරහම ඉගෙන ගන්න. එහෙම නැත්නම් අත්තරද්ද හරහම ඉගෙන ගන්න. ඉස්සරහට යන්න යන්න යාල ඇස්විලා යනවා. මේ වගේ නෙමෙයි මීට වැඩිය කන්‍යම් මරණ්‍යම් කියන්නේ උලිලි පාගෙන මාව මරන්න ඉදිරියට එනවමයි. එනවමයි. මම මේකට ජීවිත පරිත්‍යාගේ කාය පරිත්‍යාගයෙන් ඉන්න ඕනේ කියලා ඉස්සරහට එන්න එන්න තෙදක් ගන්න පුළුවන්. මේ මේ මූලික අත්දැකීම් ටිකවත් නැතුව ඉතින් ගමනක් නැහැ. මූලික අත්දැකීම ආවට පස්සේ හැමදාම අලුත් gedara වැඩ ටිකක් දෙනවා. අභ්‍යාස පන්තියක් දෙනවා. ඒ අභ්‍යාස පන්තිය කරනකොට දෙනවා අද නම් හරි ආයෙන්නේ නැතුව කියලා. අනිදා සීටුවේ ටිකක් වැඩි කරලා දෙනවා. ඊගාදස ඊට ටිකක් වැඩි කරලා දෙනවා. කවදා හෝ මරණය අත්දැකකට පස්සෙන් දැසේ තමයි සෝවන් කරන්නේ. මේ පර්යංකේ ඉඳගෙනම තමන්ගේ හිතෙන් තමන්ගේ කයින් 100%ක්ම අයින් කරලා ඒ කියන්නේ මේක මේ විනාශ කරලා දාලා ඊට පහුවෙන්ද ඕන් ගණින් කියලා සෝවාන් ගිරන් දානවා ගෙදෙට ඉතින් එතකොට මේ බයගුල්ලෝයි කම්මැලියෝයි බුබ්බඩේයි ඔක්කොම අයින් වෙලා ඉවරයි එකෙකුටවත් එතෙන්ට යන්න බෑ හොඳටම ලෑස්තිලා මරණත් කමක් නැහැ උන්නත් කමක් නැහැ මම මෙහෙම නෙවෙයි කරලා තියෙන්නේ මේට වැඩිය දුක් විඳලා තියෙනවා කියලා ගියාට පස්සේ ඒ බරපතල දුකක් එහා පැත්තේ විශාල ඥානයක් තියෙනවා. බරපතල අනිශ්චිතතාවයක් එහා පැත්තේ විශාල ඥානයක් තියෙනවා. ඒ අනිශ්චිතතාවය නිසා නැගිටලා ගියොත් ගෙවන්න තියෙන ගාන ගෙවලා තියෙනවා ලාභ ටික ගන්න අයිතිකාරය නැහැ. අපි මෙහෙම සංසාරේ කොච්චර කල් ඉඳලා තියෙනවා. බුදුරු කී දෙනෙක් දැකලා තියෙනවා. කොච්චර භාවනා කරලාද? නමුත් අපි අද්දරට ගිහිල්ලා පාවා දීලා තියෙනවා. ඉතින් ඒක මේ කරන්න දෙයක් නැහැ. ජීවය ගෙවෙනකන් කර්ම ගෙවෙනකන් යන්න ඕනේ. ඉතින් ගියාට පස්සේ එහා පැත්තට ගියාට පස්සේ නම් අධිරාජ්‍යවාදී ක්‍රමයට පහසුකම් ගොඩක් ලැබෙනවා. දාසිකම් පහසුකම් ගොඩක් ලැබෙනවා. නමුත් ඉතින් යන්න ඉස්සලා ආයෙ මුකුත් නැහැ. මිරි කළා, අම්බරලා, කෝවේ දාලා රත් කරලා දෙන්න තියෙන දසවද ටික දෙනවා. ඒක මේ සාමාන්‍ය ජීවිතයේ යමක් කමක් හම්බ කරන්න විඳිනවට වැඩිය විඳවන්න වෙනවා. හැබැයි මේ ඔක්කොම මානසික தত্ত্ব. කායට දෙන කරදර නෙවෙයි. ඒ තරම් ශ්‍රද්ධාවක් මේකට අවශ්‍යයි. ඒ තරම් වීරියක් අවශ්‍යයි. ඒ තරම් නොසලෙන මනසක් අවශ්‍යයි. ඒ තරම් සතියක් අවශ්‍යයි. ඉතින් මේක තමයි අපි මේ භාවනා ජීවිතය කියලා සිද්ධි කරන්නේ. පුරුදු කරන්නේ මේක තමයි. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් මළුවේදී ලැබූ අත්දැකීම් මෙසේය. පළමුව වම දකුණ ලෙසද දෙවනුව පාදයේ ඉස්වීම ගෙන යාම තැබීම වශයෙන්ද සිහියෙන් තැබුවෙමි. ටික වේලාවකදී එය નિરાයාසයෙන් තැබෙන බව දැනුනි. ඊට පසු ශරීරයේ සම්බරතාවය අඩු වෙමින් වම් ශරීරයේ පැත්ත බර වැඩි බවක්ද පොළවේ හැපීම තද බවක්ද වැටහුණි. ඒ සමග වම් පාදයේ වේදනාවක් ඇතිවීම නිසා ඒ මෙනෙහි කළෙමි. එහි රළු බව දැනුන නිසා සිත ඒ දෙසටම යොමු කළෙමි. ටික වේලාවකින් වේදනාව නැති විය. හවස සමූහ පරයන්ක භාවනාව හොඳට කර ගැනීමට හැකි විය. සිත භාවනා කමඨහන් හුස්ම හැපෙන තැන සිත පිහිටුවීමට හැකිවීම පිළිබඳව මා ප්‍රීතියටපත් වුනිමි. ගරු ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින්ද ඒ පිළිබඳව වටහා ගත්තෙමි. ප්‍රශ්න ඉක්මනට ඉක්මනට කියවන්න ඕනේ නැත්තම් වෙලා ගිහිල්ලා ගොඩක්. නිදුක් නිරෝධී කිව භාවය පාත්. ඔව් මේකේ ප්‍රශ්නයක් වශයෙන් ඇත්තේ නෑ මේ භාවනාවට ලැබෙන අත්දැකීම් ටිකක් මේක අපි හෙට වෙනකොට තව වැඩි වෙයි. භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් වර්තාකරනද එතකොට Tamanට පරිසක්මන හරි ගියානම් පරියන්කේටි ආනිසංස ලැබෙනවා. පරියන්කේ අරමුණට ලං වුණා නම් බාහිර කරදර අයින් වෙන ගතියෙන් සහ අරමුණේ විස්තර කියන්න පුළුවන් ගතිය වැඩි වීමෙන් ඒ කරන කෙනාට නෙවෙයි සම්බන්ධ වෙන ඕනම කෙනෙකුට තේරෙනවා භාවනාවට බැස්මක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් අපි ඒක සාදු කියලා ඊගා ප්‍රශ්නට යමු. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් මළුවේදී පාදයේ මුල මැද අග වශයෙන් පොළවේ ස්පර්ශ වන ආකාරයත් වැලිවල රළු බවත් පාද දෙක අඩ කවාකාර ලෙස ගමන් ගන්නා ආකාරයත් මුල් බුරුල්ලු දසක් මෙන් වැටහුණි. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල සියුම් වී නොදැනෙන තැනට පැමිණෙන විට හිස කඩා වැටෙන බව දැනේ. එවිට නැවත නැවත හුස්ම රැල්ල හැපෙන ස්ථානයට හිත යොමු කෙලිමි. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. තේරුම් ගන්න. මේකෙත් ලියලා තියෙන විදිහ හැටියට බලනකොට ඉදිරියට යන ගතියක් තමයි පේන තියෙන්නේ. ඒ වගේ අර භාවනාවට හොඳට හිත ගියාට පස්සේ ඉරියව්ව වැක්කෙන ගතියට එනවා. කොයි කොයි විදිහට ඒක පෙන්නුම් කරයිද කියන්න බෑ. ඒ තියෙද්දිත් ආයසරයක් අරමුණට යනවා ආයෙත් අර වගේ පාලනයක් නැති තත්ත්වයට යනවා ඒ වගේ නිකන් මේ හෙලෙත් ආඩුවක් එන්න පටන් අර ගන්නවා මේක ලෑස්ති වෙලා ගියොත් සම්පූර්ණයෙන් වෙනස් මෙහෙම දැනකට තමයි යන්නේ කියලා සූදානම් ශරීරයෙන් ගියොත් ඔක වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඔය ටෙඩි වෙනස් අවධියක් ඇති වෙනවා යම් වෙලාවක එහෙම පළවෙනි සැරේ දෙවෙනි සැරේ සූදානම් නැතුව ගියොත් අර වගේ හෙලෙත් ආඩුවක් වෙනවා ඊට පස්සේ අනිත් දවසේ ඒක නිසා මතක තියාගන්න අරමුණට හිත දාලා අරමුණ කීකරු වෙලා හේම වේගන ආවොත් මෙන්න මේ වගේ හෙලෙත්තාඩු තැනකට යනවා කියලා ලෑස්තියෙන් යන්න ආසාවෙන් බලාපොරොත්තු වෙන්න එපා. ලෑස්තියෙන් යන්න ලෑස්තිලා යනකොට ඊට වැඩි ඕකට ප්‍රබුද්ධ වෙන්න පුළුවන් අවදි වෙන්න පුළුවන් වෙනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ඉක්මනට කරන්න ඕනේ අපිට තාව නැත්තම් අපි නතර කරන්න වෙන්නේ මොකද සක්මන්ට වෙලා තියාගන්න. ගෞතම ස්වාමීන් වහන්සේ කායනුපස්සනාවේදී විපස්සනාව සඳහා ඇත්ත ඇති සැටියට දැකීමට කය යථා ස්වභාවය දැනීමට මමයේ මාගේ කියන අදහස් නැතිවීමට මේ කය anu නාම රූප පමණක් බවත් හෝ ධාතු මාත්‍රයක් පමණක් බවත් අවබෝධ කර ගැනීමට කය ගැන වෙනම මෙනෙහි කළ යුතුයද එසේ නැත්නම් ආනාපාන සති භාවනාවෙන්ම මේ අවබෝධ වේද මේ අපගේ වැඩසටහනට කෙලින්ම සම්බන්ධයක් නැති බවද දැනේ එසේ වුණොත් සමාව සමාව වාජනය කරමු ආනපාන සතිය කරපු කෙනෙක්ද මේ කතා කරන්නේ නැත්නම් තාම කෙරන්න බලාපොරොත්තු වෙන මූණ අතපය හොදාගන්න මේ ලෑස්ති වෙන එක්කෙනෙක්ද කියලා මට සැකයි. මේ කීප එකනා ආනපාන සතිය පොඩ්ඩක් හරි කරපු කෙනෙක්ද කියලා මම කැමති දැනගන්න. මේ දීලා තියෙන උපදේශ පොඩ්ඩක් හරි ක්‍රියා කරපු කෙනෙක්ද එහෙම ක්‍රියා කරන්නේ නැතුව සාකච්ඡා කරනව අදාළ නැහැ. ක්‍රියා කරලා තියෙනවා මම කැමති ප්‍රශ්න සාකච්ඡාවට ගන්න මට ඕනේ මේ වැඩිකාරය උසාවි කුඩුට ගන්න ඕනේ. වැරදිකාරයා කියන්න හොඳ නැහැ වෙලා. එනේ චූදිතය කියලා නම දාන වැරදිකාරයා කියව නඩුකාරයත් වරදින. යුෂ්මතා කියලා කියන්නේ වැරදි තෝ කියලා කියන්නෙත් නැහැ වෙලා. වැරද කිරුවට පස්සේ බයින්. ඉතින් මෙහෙම කිව්වහම එක එක්කත් දෙන්නේ නැහැ නඩුවට. අපි එනවා ඊගා ප්‍රශ්නෙට. මොකද අපිට සක්මන් කරන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දින පරයන්කේදී මා ආනාපාන සතිය වඩන විට ආස්වාස හුස්ම රැල්ල උඩුතල්ලේ වදින බවත් ප්‍රස්වාස නාසයේ කෙළවරේ මැද කොටසේ වදින බවත් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මා පිම්බී උඩයන්ට උත්සාහ කරනවා මෙන් දැනුනි. පසුව එම ගතිය මගහැරී ශරීරයේ එක් පසකට උණුසුමත් අනෙක් පසට සීතලක් දැනුනි. ටික වේලාවකින් යටිකය ඉතා බරට දැනුන අතර ඉතා දැඩි වේදනාවක් මතුවිය. වේදනාව නිසා වෙන් මා මැරී නැති බවත් නිින්ද ගොස් නැති බවත් මම දැන් මෙතන යයිද මෙනෙහි කළෙමි. හුස්ම රැල්ලට අවධානය යොමු කිරීමට උත්සාහ කළත් වේදනාව ඉතා තීව්‍ර තීව්‍රව දැනුනි. මේ අතර විටක බාහිර ශබ්දද ස්පර්ශයන්ටද අවධානය යොමු විය. සිතුවිලි වලට ද යොමු විය. නමුත් ශරණයකින් සිත වේදනාවට යොමු විය. වේදනාවටම යොමු විය. මෙසේ මම පරියන්කේ නැගී සිටන තුරුම ඉතා දිගු වේලාවක් යටිකය වේදනාව පැවතුනි. භාවනාව අවසන් කළේද එම වේදනාවේ දැඩි බව නිසයි. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි අවස්ථාවකදී කළ යුතු කළ යුත්තේ කුමක්දයි පාදා දුන මැනවි. කෙරලා තියෙන විදිය හොඳයි. ඒ කියන්නේ වේදනාව ආවයි කියලා පසුබල නැහැ. පුළුවන් තරම් ඉඳලා තින ඒ වගේම වේදනාව මැරිච්ච නැති බවට, නිින්ද කිල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට සංකේතයක් කරගත්තොත්, නිමිත්තක් කරගත්තොත් කායන පසනාවට වැඩිය වේදනාන පසනාව බොහෝමත්ම සතියට ඇද බැඳ ගන්නා සුළු ගතියක් තියෙනවා. ඒ නිසා මේ වේදනාවක් ආවොත් සිට දෙව්දුවගිට වැඩියා කියලා කියන්නේ ඔක්කොම දරාගෙන ඉන්න පුළුවන් කිසි නෙවෙයි. වෙන්දට වැඩියේ වේදනාවත් එක්ක ඇසුර වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න මේ දුක්ඛ සත්‍ය පිළිබඳ ඍජු අවබෝධයකට යන්න. වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් වැඩි තපසක් කියලා කියනවා වැඩි භ්‍රමචරියක් කියලා කියනවා. ඒක තමයි අපි මේ පුරුදු කරන්නේ. ඒක නැති අනික් වෙලාවල් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඇසුරු කරන්න. එහෙම තමයි අපි අවස්ථාවේ ලැබිච්ච කාලේ හැටියට උපරිම ප්‍රයෝජන ගන්න. මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි අපි පැයකොත් විනාඩි 20ක් අරගෙන තියෙන නිසා මෙතනින් නැතර කරන්න වෙනවා. මොකද සක්මණ සඳහා වෙලා ගන්න තියෙනවා. එක්කෙනෙක් අත උස්සනවා. නමුත් මම කියනවා මේ වෙලාවේ පමා වෙලා වැඩි නිසා වෙලාව දෙන්න විදියක් නැහැ. ලියලා තියාගන්න අපි හෙට ඒ ප්‍රශ්نين අරගනිමු. මේ ඒ ප්‍රශ්නේ මුලට තියාගනිමු. ඒ නිසා ප්‍රශ්න සඳහා අවස්ථාව නොදීම නතර කරන්න මම බල තීන්දුව කරනවා මොකද විනාඩි 40ක් විතර සක්මන් කාලය තියෙන. අපි එතකොට තුනට රැස් වෙනවා. සක්මනකින් පස්සේ පරියංක භාවනාවක් සඳහා ඊට වැඩිය අද ප්‍රශ්න වල ප්‍රායෝගික භාවයේ වැඩි වෙලා තිබුණා. තවත් ඒ විදිහට ඒ ප්‍රායෝගික පැත්ත වැඩි කරගෙන මූලික උපදේශ වලට සාපේක්ෂව ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සජීවී වැඩ සිටනක් කරගෙන යන්න සියලු දෙනාගේම සහයෝගය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ධර්ම ප්‍රශ්න විචාරක මඩ පිළිලි නිමාව සටහන් කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණයි